අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ ධර්ම දේශනා වාරයටයි මෙමිලා තියෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුංචාවසෝ පටිච්ච රූපේ ච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු තීති ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච බොහොම වටිනා ගැඹුරු සූත්‍රයක් මේ වැඩමුළුවේ ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගත්තා නම් වශයෙන් කියන අපේ මදුපිණ්ඩික සූත්‍රය ඉතින් ඒක යන්නේ ජවනිකා කීපක් කින් තමන්නාගත නාඩගමක් දිගහැරෙන්න වගේ එහෙම නැත්නම් ටෙලි ඩ්‍රාමා එකක් වගේ. ඉතින් එකකින් කින් යනකොට තේරෙනවා මේවා මේ හිතාමතා කියපු දේවල් නෙවෙයි. වෙච්ච සිද්ධි අනුව නිදානයක් ඇතුව පසුබිමක් ඇතුව සිද්ධ වෙච්ච දේ. ඒක නිසා එදා එවකට ඉන්දියාවේ පැවතිච්ච ඒ වාතාවරණය අපිට හිතා ගන්න පුළුවන් නම් අද මේ අපි ගත ගත කරන ජීවිතේට ඒකේ තියෙන අදාළකම යම් ප්‍රමාණයකට අපි නැවත නැවත පරිහරණය කිරීමෙන් භාවනා කිරීමෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ සඳහා මේ සූත්‍ර පිටකයේ තියෙන ඊ타ත්ම වැදගත් දේ තමයි හැම දෙයකම නිදාණිය පෙන්නනවා. මොකක් කොහොමද මේක පටන් ගත්තේ කියලා. ඒ නිසා Taman ජීවිතය ගත කරනකොට ඒ වගේ නිදාණිය දන්නේ නැති කිසි දෙයකට අත දාන්න එපා. මොකද අනිවාර්යයෙන්ම අපි අමාරුවක වැටෙනවා. අපිට නිදාණේ නැත්තම් පසුබිම දන්නවනම් හැම උත්තරයක්ම පසුබිමට සාපේක්ෂ මිසක් සදාකාලික සනාතනික උත්තර ලෝකේ නැහැ. ඒකේ පරිසරයට සාපේක්ෂව තමයි උත්තරේ හොයන්න ඕනේ. පුද්ගලයාට අදාළව තමයි උත්තරේ හොයන්න ඕනේ. නමුත් මේ අපි හිතනවා නම් මේ උත්තරයක් තියෙනවය සියලු කල්හිට කල්හිම සියලු දිනාටම ගැලපෙන සියලු තන්හි ක්‍රියාත්මක නෙවුවා නෑ ලෝකේ. ඉතින් ඒ අදාළ දේ මොකද්ද කියලා දැනගන්න ඒ අදාළ කෙනා උසාවියට කතා කරන්නේ නැත්නම් ඉතින් ඒ නඩුව කතා කරලා වැඩක් නැහැ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කර තිනවා භූතම් භූතතෝ පස්සත. යමක් හේතු ධර්මයන්ගෙන් හටගත්තා නම් හේතුපත්තින් හටගත්තා නම් ඒ හේතුපත්තින් හටගත් දෙයක් විදිහට දැකගන්න අ හේතු අපත්‍යෙන් පටන් ගත්ත දේවල් කාලේ ගන්න එපා. බුදුහාමුදුරුවත් අරගෙන නැහැ. අපි කොහොමද කරන්නේ? ඒ නිසා යමක් අපි ළඟට එනවනම් ඒකේ හේතු ප්‍රත්‍යභාවය. ඒක අදාළ දෙයක්ද? ඒ අදාළ කිනාද කතා කරන්න කියන්නේ නැතුව නියෝජිතයන් මාර්ගයේ එහෙම නැත්නම් ඊයේ වෙච්ච එකක් නැත්නම් හෙට වෙන්න තියෙන එකක් ගැන කතා කරනවා කියලා කියන්නේ ඉතින් ඒක කවදාවත් තීන්දුවකට එන්න බැරි ගත්තත් ඒ තීන්දුව කවදාවත් yaadෙන්නේ නැති දේවල් ඉතින් ඒක තමයි අපි මේ සම්පප්පලාව කියලා කියන්නේ යම් වෙලාවක මේ මතුවෙච්ච දෙයක් අපි කියන අස්පනා පිට කියලා ඒ දේ පිළිබඳව අපි ඒකට කටයුතු කිරීම කාලේනාස්ති කිරීමක් නෙමෙයි ඒක භූතයක් හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. අපි හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් විදිහට දන්නා මිසක් කවුරුත්ම පාපු දෙයක් හෝ කවුරුත් විසින් කවුරුහට දක්වන ලද දෙයක් නෙවෙයි. ඒක නිසා මේ සූත්‍රය අපි නිදාණයට ගියොත් සර්වචන්නාංශේ දිවා විහරණය සඳහා මහා වනයේට ගිය වෙලාවක එතෙන්ට පැමිණිච්චේ දණ්ඩපාණි කියන ඒ බමුණා බුදුහාමරෙන් අහනවා දැකලා ඒ කියන්නේ වැදගත්ෙක් විදිහට සලකලා ඔබතුමා මොන වගේ වාදයක් ඇති කෙනෙක්ද මොන වගේ දෙයක් අනුන්ට ධර්මයක් විදිහට දේශනා කරන්නේ කියලා. ඉතින් බුදුදහම කියනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ ගැටුමක් ඇති කරන විග්‍රහ ඇති නොකරන දෙයක් මම කතා කරනවා. කිසිම තැනක කිසි කෙනෙක් එක පටලැවෙන්න යන්නේ නැහැ කොහොල්ල බබා වගේ. ගැටෙන්නේ නැති එකක් කතා කරනවා. ඒ නිසා රාගයෙන් විසංයුක්තව මම කරන දේ පිළිබඳව මට කිසි සැකයක් නැතුව මොකද මම කතා කරන්නේ මම දන්න දේ කුකුසක් ඇති කරන්නේත් නැතුව යම් ආකාරයකට වෙච්ච දේ කපපු විච්චා වගේ උරලඟක්වත් නැතුව කිසිම සංඥාවක් හිතින් නැති වෙන විදිහට යන්න පුළුවන් තාලෙට මම යනවා අපි කිව්වොත් මේ මහා කැලයක් කරා උරලඟක් ගියාම ඒ උරලඟ ගිය බවට ලකුණක් නැහැ හැබැයි හමුදාවක් ඇඳයක් කරා ගියොත් තල කැලේ තැලෙනවා. ගඟක් කැලේ හරහා ගියොත් ගම් වතුරක් කැලේ තලා හෙලනවා. ගින්න කැලේ හරහා ගියොත් ගින්න පුළුස්සනවා. උලඟක් කැලේ හරහා ගියාට ලොකු ගස් වටෙන් යනවා. ගල් උඩින් යනවා. පුංචි ලන්තු පඳුරු හොලවලා යනවා. නමුත් ලකුණක් නැහැ. ඉතින් අපිට අපේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් හොලඟක් කියා වගේ කිසිම ලකුණක් ඉතිරි නොකර ඒ ජීවිතයෙන් පරිසරයට හානියක් වෙන්නේත් නැහැ. ඉතිහාසයට යමක් එකතු වෙන්නේත් නැහැ. අපිත් ගියා මිසක් උරුලෑවා ගිය පාරේ වගේ ගන්ධස්තරයක් ඉතුරු වෙන්නේත් නැහැ. ඔක තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. ඉතින් බමුණට ඒක කැමති නැහැ. බමුණට ඕනේ වාදයක් පටලවා ගන්න. ඔබ මේ අපේ බ්‍රාහ්මනාගමට විරුද්ධව නැගී හිටලා දිනනවා. ඔබ රජකමත් ඇහැල්ලා ගිහලා මොනවද හම්බුනායි කියලා කියනවා. දාබම් පෙනේ එළියට දාපන් අඬුවක් එළියට පුප්පවම් පුළුවන් නම් අඬුවක් දෙන්නම් වැඩේ කියලා තමයි කතා කරන්නේ. මොකද කියන්නේ නෑ අඬු පුප්පන්නේ මගේ ක්‍රමයේ අඬු පුප්පන්නේ පුළුවන් නම් කාපා. අඬුවක් පිප්පුවා නම් එහෙනම් ඉතින් ඒක බුදුහාමරගේ දෝෂෙයි. අදාළ නැති මේ කොහොමද යන්න ආකියෙක් හින්ද මොකට මේ පැට්‍රල් පුච්චන්නේ? නාකිය මොකටද ආවේ කියලා එයාගේ න්‍යාය පත්‍රේ පේන්නේ දෙන උත්තරේ. ඔළුව හොල්ලවිගෙන යනවා යන්නේ. නමුත් නාඩගම ඉවර නැහැ. නාගඩම ඉවර නැහැ. බුදුන්සේ සංඝයා වහන්සේට අවිල කියනවා. අනේ මෙහෙම මිනිස්සෙක් මයි ළඟට ඇවිල්ලා මගේ වාදේ විමසුවා. මම දේශනා කරන ධර්ම විමසුවා. මම කිව්වා ගැටමක් ඇති කරගන්න නැති වෙන විදිහට ජීවත් වෙන එක තමයි මගේ වාදය. මම යම් ආකාරයකට ගිය පාරේ හුලඟක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න යන ගමනක් කිව්වා. කෙරුව කතාවක් කරනවා නම් මොනම විදිහකින්වත් කාටවත් එකකින් ඉතුරුවක් මතකයක් නැති විදිහට කතා කරන්න. යමක් හිතනවා නම් ඒක පස්සට කරදර වෙන්නේ නැති මේ සංඥා අනුසය läග ගන්න නැති කතාවක් කරන්න කියලා. ඉතින් ඒක කිව්වට සංඝයාට අපි මේ සභාවේදී වගේ ඒ තරම මේක පැහැදිලි වෙන්නේ ඊට පස්සේ ඒක සංඝයා පස්සේ නමක් අහනවා මේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා කියන එකකින් ඔබ වහන්සේ මොන දෙයක්ද මේ අපට කියන්නේ කරන දේ සංඥාවක්වත් ඉතුරු වෙන්නේ නැතුව වැඩේ කරන්න කියන කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා කොහොමද කරන්නේ කියලා බුදුජානනාංශගෙන් අහන්නේ බමුණ ඒක ඇහුවේ නෑ බමුණට අහන්න අයිතියක් නෑ මොකද බමුණ කියන්නේ බුදුජානනාංශයේ ගෝලෙක් නෙවෙයි නිසා ඔන්නේ ගෝලයන්ට අයිතියක් තියෙනවා උන්වහන්සේ ඇවිල්ලා කියන්නේ ගෝලයන්ට හේතු ගන්නට නෙමෙයි වෙච්ච සිද්ධිය නැවතත් ඇවිල්ලා කියන්නේ එතකොට අහනකොට බුදුජානනාංශය කියනවා යතෝනි දානම් පුරිසම්පපඤ්ඤ සංඥා සංඛා සමුදාචරಂತಿ නත්තිතේ අභිපතිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයානං දෝසානුසයානං මෝහානුසයානං ඒ වගේ අනුසේ ධර්ම සියල්ල මේකේ නිමාවවත් ඊට පස්සේ වාද විවාද තුව පර වරෙන් ඵලයන් කියලා ආයුධ ගැනීම කිසි දෙයක් වෙන්නේ ඉවරයි ඒ කියන්නේ යම් හේයකින් තමන්ගේ හිතට මොනම දෙයක් හරි තරම් දෙන්න ගත්තොත් එකම සිද්ධියක් නැවත නැවත මතක් වෙන්න ගත්තොත් එකම වචනයක් නැත්තම් දේ තමන්ට කියන්න සිද්ධ වුණොත් එකම දේ තමන්ට කරන්න සිද්ධ වුණොත් ඒ දේ තමන් දැනගන්න ඕනේ මෙතන මම පැටලිලා තියෙන්නේ මෙතන මම අවුල් කරගෙන තියෙන්නේ මෙතන මම අනාගෙන තියෙන්නේ ඒ දේ කවදාකවත් මගේ හිත සුව පිණිස නෙමෙයි පවතින එක පුළුවන් තරම් මට අමතක කරලා ඒක මම කියා ගන්නත් එපා, ඒක මගේ කියා ගන්නත් එපා, මගේ ආත්මේ කර ගන්නත් එපා, ඒකට රින් ගන්නත් එපා. ඒක අභිනන්දනය කරන්නත් එපා, ඒක ගැන වචන කතා කරන්නත් එපා. දැනගන්න මේ ගෙට ගෙවදිච්ච හොරෙක්. ඕක මේ දරුවෙක් කියලා දිපැරන ගන්න යන්න එපා. ඕක නෑදෑයෙක් කියලා පටලවා ගන්න යන්න එපා. ඒකට හොරාගේ දෝෂයක් නෑ මේ පටලවා ගත්ත කෙනාගේ දෝෂේ තියෙනවා. ඒක නිසා මේ තියෙන දේවල් අනිත්‍යයි යමක් නතර වුණා නම් ඒ විශේෂ වදයක් දෙන්න ආපු කෙනෙක්. ඒ යමපල්ලෙක්. එයත් එක්ක ගණිතන කරන්න එපා. ගණිතන කරන්න කරන්න තමයි තමාම පිහකින් යන ගන්නවා වගේ මේ කටයුතු කරන්නේ මේ ලෝකේ මොනම දෙයක්වත් එහෙම නතර වෙලා ඉන්න දේවල් නැහැ. නතර වෙනවනම් ඔබේ කර්ම ශක්තියක් අනුව ඔබේ පෞරුෂත්ව ලක්ෂණයක් අනුව ඔබේ රුචි අසුකම් අනුව ඔබේ දුර්ලභමක් අනුව පහර දෙන්න හදන්නේ ඒ පහර දෙන දේ අනේ මේකට මම කොහොම හරි උත්තර හොයන්න ඕනේ. අනේ මේකට මම කයින් හරි අහන්න ඕනේ කියලා මේ Tamange වර්තමාන මොහොත පාවා දීලා මේ හොයන්ට යන්නේ මම ඒක අයියා වෙලා නැත්නම් අක්කා වෙලා. ඊට පස්සේ ඒ මොඩකමට දෙනවා බැඳගෙන වැටෙනකම්ම ගන්නවා. නේ නේ මට මට කරගන්න දෙයක් නැහැ මේකෙදි මගේ ප්‍රශ්නවත් විසඳ ගන්න බැරි නේ මේ අනුන්ගේ පෙරක දෝරුකම් කරන්න මට බෑ කියලා මට නෑ මන් දන්නේ නැහැ මට කරන්න බෑ කියලා කිව්වද ඒක කරදරීමක්වත් ප්‍රශ්නෙන් පැනීමක්වත් නෙමෙයි මොකද මේ Tamange විශේෂේෂයට අදාළ නැහැ. Tamante ඒකට හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ මට්ටම කෝකද මගේ යුතුයකම මේන් එහාට කොච්චරද යුතුයකමෙන් එහා පැත්තට. කෝකේ මගේ හැකියාව ඒ හැකියාවෙන් එහා පැත්ත මොකද්ද කියලා. සම්පජඤ්ඤ හතර දන්නේ නැත්නම් සාත්තක සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය ආදී වශයෙන් අපි දන්නේම නැතුව යන ට්‍රක් එකකින් පිටපයින්නවා. මේ අනුගේ සීටි කරන්න, අනුගේ ගන්ධබා බිස්නස් වලට. අන්තිමට වන්නකොට පටන් ගත්ත තැන දන්නේ නැහැ, ආවෙ මොකටද දන්නේ නැහැ. අනුගේ වැඩ තමන්ගේ දෙදට මර්ගාතේ ලෝකෙට ප්‍රකාශේ. ඉතින් එහෙම කරන සමාජ සේවය එහෙම කරන මේ ආර්ථික ප්‍රතිසංවර්ධනය, එහෙම කරන මේ දේශපාලනය කියන කියන්නේ තන්නේ කර සබම් බබුලක් විතරයි. ඒක හීනයක්. ඒක මිරිඟුවක්. ඒක නිකන් කේල් කඳක් වගේ දෙයක්. ඒකට වෙන්නේ අර Tamanට කරන්න පුළුවන් දේවත් ගන්න හම් වෙන්නේ නැහැ. ඒ වුණත් ඒ සංඝයා වහන්සේලාට ඒක තේරෙන්නේ නැහැ. යතෝනි දානම් පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති යම් වෙලාවකට මීයක් කරන්න ගිය මිනිස්සෙගේ මීවැද්දෙක්ගේ ඔළුවරේට බිහිමැස්ස කරකින්න වගේ තමංග ඔළුව වට කරගෙන යම් අදහසක් ඔළුව තෝන්තු කරගෙන යම් අදහසක් ඇවිල්ලා තියෙනවා නම් එතෙන් යම් වචනයක් නම් මාතුවා නිතර කතා කරන්න වෙනවා නම් එහෙම නැත්නම් යම් ක්‍රියාවකට නැවතටම තමයි ඇදිලා යනවනම් ඒක මතක තියාගන්න මම මේකට 16ක් මම මේකට බැලේක් මම මේකට කඹරන්නේක් ඇයි මගේ ස්වාධීනත්වය කොයි මගේ වර්තමාන මොහොතේ කියන මේක නෑනේ මට. කියලා ඒ කෙනාට ඒක වටහා ගන්න පුළුවන් නම් ඉතින් යාට එතනම නිදහසක් තියෙනවා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේට විශේෂම මේ ගීගී අතරු සංඝයාට කියන්නේ මේ අනුන්ගේ කොන්තරත් කාන්තාව බිස්නස් බාර ගන්න එපා. අනුන්ගේ සීනි කිරන්න එපා. අනුන්ගේ පරිප්පු කිරන්න එපා. ඇදගෙන නාන්න එපා. බෙදාගෙන කන්න එපා. අපිට විසඳන්න ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ආවේ මේ ගිගේ අතහැරියේ. ඒකට ඒක තියෙද්දි මේ අපි විහිං පටවගෙන මම අරක විසඳන්න ඕන මේක විසඳන්න ඕන කියලා මගේ කියා ගන්න මගේ යාළුවා යාළුවන්ගේ නෑදෑයින්ගේ දරුවන්ගේ ප්‍රශ්න විසඳලා Taman මිනිහෙක් වෙලා ඉන්න බෑ. Taman ඒක ගැන දන්න ශිෂ්ටි දන්න කෙනෙක් වෙලා ඉන්න බෑ. ඒක පැත්තක තියලා මේ කරන්න හදන වැඩේ තමයි අනුගේ සීනි කිස්මයි කියලා කියන්නේ. එතන ගන්සබා බිස්නස් ඉතින් ඒක දිහා බලනකොට හැම කෙනෙක්ගේම වැඩේ ඒක හරිම ලස්සන වැඩේ ත්‍රිත්‍ය ටිකට ඇවිල්ලත් ඒක කරනවා කොච්චර ගෙරුවක් ඕක දාලා ඇවිල්ලා මේ හුස්ම ටික බලපං හුස්ම පොද බලපං මේ ඇවිදින එක බලපං ඒක කරන්න බෑ මොකද අර ගෙනාවුවා මේ ඊතල වලින් විෂ විදපු ඊතලෙන් විදින්න වගේ ඒ වැවිලා පහර දෙනකොට එයා හිතෙන්නේ ඒක විසඳන්න නැතුව භාවනා කරන්න බෑ කියලා ඒකට සමත. ඇත්ත ඒක සමතේ හැටි. සමතේ ඔක්කොම තුවාලසනේ පෙලා තියෙනවා. විපස්සනා කියන්නේ ඔන්න ඕකනේ සතම විපස්සනා කරන කොච්චර කරදර තිබ්බත් වර්තමානයේ හිත තියන්න පුළුවන්. මේ වැඩේ කරත හැකියි. එනිසා කරදර කොච්චර තිබ්බත් Tamante මේ කරදරයක් තියෙන බව මට මගේ අරමුණට යන්න බැරි බව මට මේ ප්‍රශ්නේ ඔළුවේ කරකැවෙන බව දැනීම පමණයි මෙතන අවශ්‍ය කරන්නේ. ඒක මම හිතන්නේ ඉස්සරහට යනකොට ඒ ජවනිකාවේදී විස්තර වෙනවා. ඉතින් මේ සංඝයා බුදුජානන් වහන්සේ අර විදියට යම් හේකින් හිත යම් කෙසේ තම තමන්ගේ හිත යම් කාරණාවක තරන් දෙනවා නම් යම් කරන්නේක වටවලල්ල යනවා නම් ඒ වටවලල්ල යන දේ කෙලවර හොයන්න යන්න එපා. මුලමඳාක බලන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. ඒකට රිංග ගන්න යන්න එපා. රස විඳින්න යන්න එපා. ඒක කාටවත් කියන්න යන්න එපා. මේ හැම දෙයකින්ම වෙන්නේ ඔය හොරාගෙට ගන්න එකයි. එයා එහෙම නැතක පැත්තකට වෙන්නේ. එතන මේක මම කියන්න එපා. මේක මගේ කියන්න එපා. මේක මගේ ආත්මය මේ වෙලාවේදී බීරෙක් වගේ ඉන්න. මලමිනියක් වගේ ඉන්න. නොදන්න කෙනෙක් වගේ ඉන්න. නොදැක්ක කෙනෙක් වගේ ඉන්න. නැහිච්ච කෙනෙක් වගේ ඉන්න කියලා කියන්නේ මේ බය අදුකමක්වත් අඥානුපේක්ෂාවක් නෙවෙයි. මේ බුදුසසුනේ පණිවිඩයක්. නෑ නෑ මේක මගේ යුතුයකම මේකෙදි මේ මට රිදෙන්න ඕනේ කැක්කම වොන්ද හොඳ එකක්කම තියෙනවා කිදිරි ගාපම් මට කැක්කම නෑ එච්චරයි ඒ අර කල්දුවේ පන්දිස්වාංශ ඉන්න වෙලාවේදී මේ කාගේදෝ ප්‍රශ්නයකට වෙන ස්ථානක මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා ඒකේන අපේ කේමානන්ද ස්වාමීන් කතා කරලා කියලා තියෙනවා මොකද කේමානන්ද ස්වාමීන් වහන්සේ පන්දිස්වාංශේ හරි ආදරේ වුණලා හම්බ වෙන්න පුළුවන් ඉතින් කේමනන් සාංශිතින් සුදක් කරගෙන වෙනමක් කරගෙන පන්දිවසේ හම්බෙන්න ගිහිල්ලා හිමීට කතා කරලා හිමීට දැම්ම ස්වාමීන් වහන්සේ ආසවල් තන හිම ප්‍රශ්නයක් තියනවලු මේ ඒක ගැන මොකද්ද ඔබ වහන්සේගේ අදහස කියලා හිමීට දානකෝ ඒ නම ඒගොල්ල කෙතරේ ගන්න ලෙඩක් තියෙන නිසා ওই නම කෙතරේ ගන්නකොට මොන ලෙඩද කියලා ඒගොල්ලෝ ඇවිල්ලා මට කිව්වා ඒගොල්ලන්ට ලෙඩක් තියෙන නිසා. දැන් ওই නම කෙන්දිරි ගන්න මොන ලෙඩේද? කරුණාකර තමන්ගේ වැඩ බලන්න යන්න ඒගොල්ලෝ. ඔන්නෝකට පඬිතුකම කියන්නේ. නෑ නෑ ඔයා කියන්නේ පොඩි දෙයකට නෙවෙයි මොකක් හරි ගැඹුරක් ඇති පොඩක් වාඩි වෙන්නකෝ. කියන්නකෝ කිව්වනම් විනාසයි. කීතු කීතු කැපෙන. එනකොට මම කියන්නේ උඹට අදාළද නෑ එහෙනම් ඵලයක්. ඔය අදාළ සින කෙනෙක් එක්ක මේ ප්‍රශ්න කතා කරන්නේ. ඒකයි භූතම් භූතතෝ පස්සත කියන්නේ අපි කරන්න හදන්නේ අරයාගේ ප්‍රශ්නයි මෙයාගේ ප්‍රශ්නයි කොට පෙරක දොරකම් ගැන කතා කරනවා. ඉතින් ඒකට බුදු කෙනෙකුට වටිනාකමක් තියෙනවා. තමන්ගේ උපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන්නේ මගේ සර්වඥතාඥාණයට තේරෙනවා. මේක බාර ගන්න උඹේ තකතිරුකම නිසාම පෙළෙනවා. උඹට මම කියනවා දැන් මේ සූත්‍රය ඇහුවට පස්සේ අදාළ නැත්තම් ගන්න එපා උසාවියට. අදාළ කෙනෙක් නැත්නම් ගන්න එපා. මොන ප්‍රශ්නයක් වුණත්. එතකොට අපි මේ අනුන්ගේ ප්‍රශ්න ඉවර වෙනකම් මේ ලෝකේ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒක අපි අනුන්ගේ වැඩේම ගෙනල්ලා ඔය නිකන් ඉන්නවද අපේ තපල් පෙට්ටියට දාලා යනවා. ඉතින් අපි ඒක බලලා උයාගත්ත බත කන්න නැහැ, එලාගත්ත බත විමුදිය ගන්න නැහැ, පිළිනවා. අපිට කෙති එනයක් නැහැ, මොකක්ක ප්‍රශ්නයක් නැහැ. ওই ඇසුරු කරන නෑයින්ගේ එකම වැඩේ ඕක තමයි. කවුරු හරි සුවසේ ඉන්නවා නම් ගිල්ලා ගැහුවා පෙසමක්. ගැහුවත් ගුඳුවක් තිබ්බා. තියලා පැත්තකට බලා අඩිනවා සේවන වලට ගින්දර තියලා. ඩෝ ගානකොට අර කොට අප්පුඩි ගන්නවා. ඉන්න හරියක් ඉන්නේ එහෙම ගොල්ලෝ. ඒකයි බුදුහාමුදුරු මේ වගේ සූත්‍ර දේශනා කරනවා. ඉතින් අර සංඝයා වහන්සේලාට බුදුහාමුදුරු කියනවා යමක් හිතේ තරම් දෙනවා නම් යමක් හිතේ නිතරම Tamanට කරදර කරනවා නම් ඒකට උඩගෙඩි දෙන්න එපා. පයින් ලොන්නේ ඉදි මම බඳින්න එපා. ඔබ ඒ වෙනුවට මොකක් කළ යුතුද කියලා කමටහනක් හිතේ තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අර කයින් කරන්න බෑනේ. භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මේ ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒක ප්‍රතිස්ථාපනය කරන්න මෙන්න මේ වාංගුව තියෙන්න මේ අරමුණ තියෙන්න මේ ආලම්බණය තියෙන්න ඕනේ. මේ බෙන්ච්මාර්ක් එක තියෙන්න ඕනේ. ඒකේ හිත යොදනවා කියලා කියන්නේ අර එන්න තියෙන කරදරෙන් පැන යාමක්වත් අඥාන උපේක්ෂාවක් නෙවෙයි දක්ෂ අන්තිම දක්ෂකම. ඉතින් ඒ නිසා මේ පුළුවන් හරිය දැනගෙන මට අදාළ ටික දැනගෙන ඒ ටිකවත් කරගන්න බැරුව ඉන්න අප අපි මේ අනුන්ගේ ප්‍රශ්න බාර ගැනීම නිසා බුදුහාමුදුරන්ට ගැළවුමක් නැහැ. ඉතින් ඒ නිසා මේ සංඝයා කතා කරලා කියනවා සංඝයාට දැන් තේරෙන්නේ නැහැ. මොකද සංඝයා අද ඉන්න සංඝයා වගේ වැඩි අනුන්ගේ සීනි කිරණක විතරමනේ සංඝයා කරන්නේ. බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිසේත්ම ක විනාඩියක් භවනා කරන්නේ නැහැ. සීනි කිරණ. ගන්සවා බිස්නස්. එදත් ඉඳත් ওই જાතිම වෙන්න ඇති. ඒ නැත්තම් ඔච්චරම බුදුහාමුදුරන්ට අර මනුස්සයර කියපේක ඇවිල්ලා මේ සංඝයාට කියන්න ඕන කමක් නැහැ නේ. ඒ නිසාම සංඝයාට තේරෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ සංඝයා තව පියවරක් ඉදිරියට යනවා. දැන් ඒක සංඝයා නමක් තමයි නැගිටලා අහන්නේ. අවසරයි සුවාස මොකද්ද මේ ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ? මොකන්ද මේ සංඥා අනුසය නැති කරන්න හදනවා කියන්නේ? ඉතින් බුදුන් කියනවා යම් තැනක මෙහෙම තරන්දිල්ලක් එනවනම් ඒ ගැන කරදර වෙන්න එපා. ඒ වෙනකොට භාවනාවට හිත දාපන්. කාර්මුණට හිත දාපන්. දැන් මට කිය මම කියනවා නම් කියන්නේ ඉන්න ඉරියවට හිත දාන්න. ඔය මොන කරදරයක් තිබ්බත් ඉන්න ඉරියවට හිත දාන්න කලක් කරන්න බෑනේ. ඕනම කරදරයක් තියදී ඉන්න ඉරියවට ඉන්න පුළුවන්. ඒක බුදුහමතු එතනනේ. ඊට පස්සේ සංඝයා කතා කරලා කියනවා දැන් අපිට මේ වගේ ප්‍රශ්නයක් ආවම අපි මේ කච්චායන ස්වාමීන් වහන්සේට තමයි යන්නේ. ඒක නිසා අපි කච්චායන ස්වාමීන් හම්බෙලා මේ නඩුව පොඩ්ඩක් පෙරක දෝරුකම ගමු. නැත්නම් එයාගේ නීති උපදේශ ලබා ගන්නවා කියලා ගිහිල්ලා වැඳලා එයාට කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ සර්වඥාන් සර්වඥාන්තෙන් අහින් ගෙඩියනවා වගේ ඇවිල්ලා මෙන්න මෙව කතාවක් කිව්වා. එහිමිනි අර දීපු උත්තරය අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි විස්තර වශයෙන් කිව්වා මෙන්න කියනවා යතෝ නිදානම් පුරිසං පපඤ්ඤ සංච පංච සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත චේ න අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අච්චෝසේතබ්බං ඉතින් කාට හරි එහෙම පුළුවන් නම් එයාගේ අනුසය ධර්මත් එක්ක කෙලස් නැති වෙනවා. අර කුණු කන්දලයට ගිහිලා පෙට්‍රල් පුච්චන වෙනුවට ගැඹුරු ධර්මයක් ආවොත් නෑ කවදාකවත් කිසි කෙනෙක් එක්ක ගැටුමක් පිටින්වත් ඇති කරන්නේ නැහැ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකට මේ කච්චායන ස්වාමීන් පොඩි ආඩම්බර කිරීමක් කරනවා. ඒ ස්වාමීන් කියනවා මේ හර ඇති ගහක් හොයන මිනිස්සෙක් ගහේ කඳ පන්නලා පුංචි අතු පන්නලා රිකිලි පන්නලා කොළවල සාරේ හොයනවා වගේ මේ බුදු කෙනෙක් වැඩ ඉඳද්දී අයි මයි ළඟට එන්නේ කියලා. ඔගොල්ලෝ ගිහිල්ලා බුදුහමනේ අහගන්න එපා මේක වැදගත් ප්‍රශ්නයක්. මම කවුද? සාරවත්චන් ශාසනය මම කවුද කියලා. එතකොට මේ සංඝයා වහන්සේ කියන ඇත්ත. දතවිත දන්නේ බුදුහමරෝ තමයි. බුදුරජාණන්සේ තමයි මේ මාතෘකාව මතු කරේ. නමුත් අපි දන්නවා සෙනග මැද ඔබ වහන්සේට මේ වගේ දෙයක් විස්තර කර දීමේ හැකියාව තියෙනවා කියලා බුදුරජාණන්සේ උපාධි ප්‍රදාන කරලා තියෙනවා. ඒක නිසා අපි මේ ඇහිල්ලෙන් බුදුහාමුදුරන්ට අවනම්බුවක් කරනවා නෙවෙයි. ප්‍රශ්නෙන් පැන යනවා නෙවෙයි. අපි අදහනවා ඔබ වහන්සේට මේකට දරා ගන්න පුළුවන් උත්තරයක් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මේ ඒ සංඝයා වහන්සේට විශ්වාසය ඇති කරලා ඒ කියන්නේ සංඝයාගෙන් කියව ගන්නවා මම ඔබ වහන්සේ කියන්නේ පිළිගන්න කැමැති කියන එක. නැත්නම් ආපු ගමන් මේ නඩුව බාරගත්තා මේ සූත්‍රයට සම්පූර්ණ විරුද්ධයි නේද? මේ සූත්‍රය කියන්නේ අනුන්ගේ නඩු කතා කරන්න එපා. අනුන්ගේ දින කරන්න එපයි කියලානේ. දැන් කොටි තහනතෝ එනකොටම කියවනම් ආම් බලන්න ඔයගොල්ලෝ කොච්චර හොඳ ඔයගොල්ලෝ හොඳට මොලේ තියෙන දැන් මයි ළඟට ආපින්ද හොඳයි. දේවදත්ත ගාවට එහෙම ගියා නම් වැඩේ සවුත් වෙන්නේ කියලා කිව්වනම් ඕකට තමයි ප්‍රපංච කරනවා කියන්නේ. කොටි තහනතෝගෙන අයි මයි ළඟට එන්නේ. අර ඉර පායලා තියෙනවා තියෙනවා. මේ ඩිපන්දවන් ගාවට මොකටද එන්නේ? එහෙනම් මේ හර හොයන මිනිස්සේ හරේ හොයන්න ඕනේ කඳේ. මේ අතු වල, ඉටි වල, කොළ වල මොකටද හොයන්නේ කියලා. ඊට පස්සේ දැන් සංඝයා එයාට දෙනවා අධිකාරී ශක්තිය නෑ වහන්සේට බුදුසසුනාංශ මෙම ගිහිලා කියලා. මෙන්න මේක එනකන් කතා කරන්න එපා. ඕනෙම ප්‍රශ්නයක Tamanට තියෙන අදාළ භාවය තේරෙන්නේ නැතුව කොට දාන්න යනවයි කියලා කියන්නේ අර තියෙන එක තවත් අවුල් කරනවා. අපිට ඒක තියෙන අදාළකම බලන්න. ඒ අපිට මේ ප්‍රසිද්ධ නළුව කියන දෙයක් තමයි ඒ චරිත රංගපාන්න ඉස්සෙල්ලා Tamante ඒකේ સંદર્ભේ තේරෙන්නේ නැත්නම් රංගපාන්න බෑනේ. මොකාටද අඳින්න ඕනේ කියලා. එයයි මුළු මේකම කියවලා යට චරිත රසින් ගන්න පුළුවන් වෙනවා. නැත්තම් රංගපෑම තාත්වික නැහැ. ඒ වගේ අපිට දැනෙන්න ඕනේ මේ මනුස්සයා කියන දේට අදාළද? එතන මේ කොහේ යන එකක්ද මේ පටලවල තියෙන්නේ කියලා. එතකොට දැන් කොට්ටිත ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා මේ බුදුරජාන් වහන්සේ කියන ප්‍රශ්නේ විසඳන්න භාවනා කරන්නෙක් වශයෙන් නැත්නම් තමන්ගේ කය හිත වචනය. දැන් සිත කය වචනය පිළිබඳව අවදිින් ඉන්න කෙනෙක් වශයෙන් මේ ප්‍රපංචකරණය එහෙම නැත්නම් මේ අහ කියන දේවල් ඔඩොක්කුවේ දාගෙන කනවා කනවා කියලා මේ කරන ගතිය අහිංසක මිනිස්සෙගේ මනසට කොහොමද ඇති වෙන්නේ? ඒ මිනිස්සයා මේක කොහොමද ඇති වෙනකොටම දැනගන්නේ කියන්නයි මේ චක්කුංචා උසෝ පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන ඕනම කාලවක මනුස්ස ජීවිතයේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ හයේ තමයි අපේ විඥානය හැසිරෙන්නේ. ඒ නිසා මේ හයේ කොයි එකේ කොයි වෙලාවෙ හට ගන්නවද කියලා මේ පංචවෝකාර භවයේ ඉන්න මනුස්සයර කිසිම න්‍යායපත්‍යක් නැහැ. එයා රූප බලන්න පුළුවන් ඒත් එක්කම සද්ද අහන්න පුළුවන් ඒත් එක්කම ගඳ බලන්න පුළුවන් ආය රූප බලන්න පුළුවන් එයාට උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න අපිට ඒක කියා ගන්න බෑ මේ රූපේ බලන්න පොනේ කියවට බලන්න බෑ අපට එතකොට වෙන්නේ වෙනවා අපිට ගඳ බලාගෙන ඉන්න ඕන කියවට බලන්න බෑ ඒ නිසා අපිට එක දෙයක අරමුණු පවත්න්න බෑ එහා මේ කලින් හදාගත්ත මොකද්දෝ න්‍යාය පත්‍රයකට නාශලනුවක් දාගත්ත මීහරකෙක් වගේ අපි අරගෙන යනවා. රූප බලපං, සද්ධාපං, ගන්ධ බලපං, රස බලපං කියලා. ඉතින් ඒ වගේ තමන්ගේ කිසිම කුසල ඡන්දයකින් තොරව මෙහෙවීමකින් තොරව මේ අහම්බයක් එහෙම නැත්නම් මේ පොට්ට chance එකක් කියලා කියන්නේ පොට්ට chance එකට රූප බලන වෙලාවේදී මිනිස්සු අහිංසකයි. එයාගේ පරණ කර්මජව හැටියට, රුක්ති අර්ජුකම් වල හැටියට, බෞරුසත්ත්ව ලක්ෂණ හැටියට චක්කුංච පටිච්ච රූපේ චුක්ක උප්පජ්ජ චක්කු විඥානං. එතකොට මේක තියෙන තාක්කල් එයා බලන්නෙක් බවටපත් වෙනවා. තින්නා සංගති පස්සෝ. එයා ස්පර්ශ කරනවා. අපි කියනවා රූපය මුලිච්ච වුණා කියලා. රූපය ආපాతගත වුණයි කියලා. එතකොට ස්පර්ශය ඇති වුණාට පස්සේ ඒ ස්පර්ශ කරපු දේ සුඛ දුක එනතම් මනාප අමනාප වශයෙන් මේ ස්පර්ශය මුල් කරගෙන යා වින්දනයක් ඇති කර ගන්නවා. ඒක නැත්තම් මේ දැන් වෙන සිදුවෙන දේ තමන්ගේ වේදනා ශරීරයට සම්බන්ධ කර ගන්නවා. මේ විචි දේ හොඳයි, විචි දේ නරකයි කියලා වේදනාවක් ස්පර්ශය ඇති වුණාට පස්සේ තමයි මේ වේදනාව කෙනෙකුට ඇති වෙන්නේ. යම් වේදේති දන් සංජානනාති. ඒක තමන් කලින් දැකපු රූපත් එක්ක බලනකොට මේක නිල්ද, කහද, රතුද, මොන හැඩේද, මංගලද, අවමංගලද කියලා සංජානනය වෙන්කොට හඳුනා ගැනීම සිදු වෙන්නේ තමන්ගේ පරණ මතකයත් එක්ක සංසන්දනය කරලා. අලුතෙම ළමයෙකුට පිටිච්ච ගමන් එකක් රූපේ පේන්නේ නැහැ මොකද ඇහැ වර්ධනය වෙලා නැහැ. පෙනුනට එයාට වැඩි මාල්ලයකට වගේ ඒක වෙන් කරලා අඳුර ගන්න බෑ. වෙන් කරලා අඳුර ගන්න මතක ශක්තියක් නැහැ. ඒ නිසා ඉස්සල්ලාමයා දැනගන්නවා අපි ආයන්න කියලා දෙනකොට ළමයෙකුට ඒකේ හැඩේ ඇඳලා එයා කියනවා මේකට අයන්න කියනවා කියලා. ඒලා මම දන්නේ මොකටද මේ අයන්නක්. එන ඔයාට ඉස්සරහට ඕන වෙනවා අයන්නේ හැඩේ මෙහෙමයි. සද්දේ මෙහෙමයි. අම්මා කියන වචනේ මුලින්ම මේක මේක තියෙන්නේ කියලා ඒ ළමයාට අපි සංඥා කරන්න ඕනේ. එයා ඒ අයන්න කියන එක ඊට පස්සේ නැවත පාවිච්චි කරන්න. ඒ නිසා අනිකුත් වචන අකුරු අතර නැත්නම් අනිකුත් හැඩතල අතර මේ අයන්න සංජානනය කරන්න ඊළඟට ගොඩක් කල් යනවා. නමුත් සංජානනය කරලා පස්සේ අයන්න දකින්න හැම වෙලාවෙම අම්මා කියන වචන පටන් ගන්න මෙහෙම ලියන්නේ මෙහෙමයි සද්ද මෙහෙමයි කියලා අර දැකීමත් එක්ක පරණ මතකත් එක්ක ගලපලා ඒ සංජානනය සිදු වෙනවා ඊට පස්සේ සංජානනයේ අනුව විතර්කණය කරනවා ඒක ඒ දකපු දේ මට හොඳකට හිතීද නරකට හිතීද එහෙම නැත්නම් මේක මම ඉල්ලලා ගත් එකක්ද මට ඉබේ ලැබිච්ච එකක්ද ආදි වශයෙන් ඒ සංජානනය කරාට පස්සේ නැත්නම් තමන්ගේ මේසේ තියෙන එක බෙදාගත්තට පස්සේ ඒ බෙදාගත්ත දේ කනවා වගේ තමන් ඒක විතර්කණය කරන්න පටන් ඊට පස්සේ ඒකට අදාළ මුළු එන්සයික්ලෝපීඩියා එකම. ඒක පිළිබඳ අහලා කරලා තියෙන සේරම එයා ඉතින් ඒකත් එක්ක විස්තර අස්තර වශයෙන් කරන්න යනකොට තවද රූප බලන්නේ දැන් වැඩේ යන්නේ මොලේ. දැන් අර රූප වැලීමෙන් අයින් වෙලා අර දන්න එකට කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සැලසුම් හදන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අර බුංග ගහයට බුරුංග ගහයට බුදිය ගත්ත මිනිහා වගේ අර ලැබිච්ච පුංචි ඩිංගෙන් ඉතින් දිගට විතර්කණ යනවා ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. ඒකට අපි කියනවා වාග් බහුල්‍ය කියන වචනේ කටුකුරුන් දේශවාංශයෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒක එතනින් නතර කරලා මේ පිලුණු වෙච්ච එකක් දැන් මේ අල්ලලා තියෙන දැකපු එක මත කතන්දර ගොතනවා. එතකොට දැනීමකුත් නැහැ, යා මොකකුත් නැහැ. මේ ඉන්නේ චින්තාමේ එහෙම නැත්නම් ණය විපස්සනාවක. එහෙම නැත්නම් අන්වේ ඥානයකට. ඉතින් ඒක දිගේ කතන්දර ගොත ගොත ගොත ප්‍රපංච කරන්න පටන් ගන්නවා. අන්තිමට යා මේ හදාගත්ත මේ ජාලය තුල ඒ හදාගත්ත මනෝ විකාර තුල මේ හදාගත්ත හීන ලෝකයේ තුලම ගිලී ගන්නවා. අපි කියනවා අපි මනෝලෝකේ ගිලී ගන්නවා කියලා. ඒ කියත් අපි අපි ලස්සන චිත්‍රයක් ගැන හිතනවා නම් ඒ චිත්‍රයේ රසය අපි මත් වෙනවා. ඒ වෙන දේ තුල තමන් හදාගත්ත ඒක තුල මත් වෙනවා. ඊට පස්සේ මිනිසයා කොහේ ගෙනියනවද කියලා හරියට වතුරේ පාවන සල්විනියා ටිකක් වගේ කොයි අතරද හුලඟ තියෙන දන්නේ ඇදගෙන යනවා මොකද දැන් එයා ප්‍රകൃතිය නෙවෙයි ඉන්නේ එයා ඉන්නේ මේ කරගෙන යන මනෝ විකාර වැඩපිළිවෙලක. එහෙම නැත්නම් කතන්දර ගෙතිල්ලක. රටාව රටාව ගෙති ගෙති ගෙති ගෙති යන්න පටන් අර ගන්නවා. ඉතින් ඊට පස්සේ යා ඒ හීන ලෝකේ යනවා මිසක්කා. එයා දන්නේ නැහැ පටන් ගන්නකොට ප්‍රകൃතිය තිබ්බේ. දැන් ඒක කස කැවිලා කස කැවිලා දැන් ඉන්නේ හීනක බව දන්නේ එයා ඊට පස්සේ මේ දැකපු රූපයයි මේ කරන රටාවයි දෙක සම්බන්ධ කරන්න හදනවා. වෙන කෙනෙකුට කියනවා මේ රූපයයි මම මේ හිතාගත්ත දෙකයි එකයි කියලා. ඉතින් ඒ වෙන කෙනෙක් කියනවා නෑ ඒ රූපේ ඔහම දේවල් තිබුණේ නෑ කියලා. මෙයා කියනවා නෑ. තිබුණා. ඉතින් ඊට පස්සේ දිගටම ගැටුම් වාද විවාද ගොඩක් යනවා. ඉතින් මේක තමයි පවුල් කරනවා කියන්නේ. එකම දෙයක් දෙන්නෙකුට වෙන්නොත් දෙන්න එක විදිහට දකින්නේ නෑ. ඒ මොකද එයා හිතන රටාව වෙනයි මෙයා හිතන රටාව වෙනයි. ඉතින් අපි ඒ නිසා මේ එකම රූපයක් බලලා දෙන්නකොට මොකද්ද දැක්කේ කියලා කියන්න කිව්වොත් එහෙම කවම කවදාකවත් විස්තර රචනා දෙක සමාන නැහැ. ඉතින් ඒ පේන්න තියෙනවා අපි දකින්නේ අපිට දකින්න ඕන එක තමයි. තියෙන එක නෙවෙයි. තියෙන එක දැක්කම දෙන්නම එක එකක ලියන්න බෑ. එකම අම්මගේ දරුවෝ දෙන්නෙක් කියන්නේ. එක විදිහට දකින්න නෙවුණු දෙන්නෙකුටත් බෑ කියනවා. ඉතින් ඒක වෙනවා දැකපු වෙලාවෙ ඉඳලා අපි ඉන්නේ අපේ මනෝලෝකේ. ඊට පස්සේ මේ දැකපු එක කබරගෝයා දැක්කනම් කන්න ඕනේ නම් තලගෝයා කරගන්න. ඉතින් මේක තමයි අපේ තියෙන පෘථග්ජන ජීවිතේ. ඉතින් මේ ඒ අපි අපි හදාගත්ත ලෝකෙම මේ වගේ අනාගතයකට ගිලී ගන්න ගතිය මේ මහා චෛන ස්වාමීන් වහන්සේ මේ කට්ටියට කියලා දෙනවා මේ දැන් ඔයා කතාව අතාරින්න ගැටුම් ඇති නොවන කතාව හෝ ප්‍රපංච කරන කතාව අතහැරලා මේ Taman වාඩි වෙලා එකම දෙයක් දිහා බොහෝ වෙලා බලන ඉඳලා ඒ Taman ඒක දිහා විනස් වෙන ස්වරූපේද දකින්නේ නොවෙනස් වෙන ස්වරූපේද කියලා දකින්නේ කියලා බලන්න පටන් අරගත්තොත් වෙනස් වෙන ස්වරූපයක් කියලා දකින්න පටන් ගත්තොත් වෙනස් වෙනවයි කියලා පේනවා මේක වෙනස් වෙන්නේ නැහැ කියලා දැනන පටන් ගත්තොත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා නිසා බලන්න එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ බලන්නගේ දෘෂ්ටි කෝණය මොකද්ද? යෝනිසෝ මනසිකාරය මොකද්ද? ඒ අනුව Tamanට ඕන දේ පේනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් භෞතික විද්‍යාඥයා පිළිගන්නේ එයා විද්‍යාව කියලා කියන්නේ එකම දේ කොතන බැලුවා සමාන අත්දැකීම තියෙන්න ඕනේ. ඒක නැවත ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඒකට විද්‍යාව කියලා කියනවා. අපි මෙතන දැකපු එක තව කෙනෙක් දැක්කත් එහෙමම තියෙන්න ඕනේ. තව කෙනෙකුටත් එහෙම පේන්න ඕනේ. ලක්ෂ වාරයක් බලන්න පුළුවන්කම තියෙනවනම් අපි මේ වස්තුව ඒ අත්දැකීම ස්ථාවර කරගන්න විද්‍යානුකූලයි කියලා. ඒකෙන් තමයි භෞතික විද්‍යාව පටන් ගත්තේ. නමුත් දැන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බලනකොට මේ ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ ඒගොල්ලන්ට පේන පටන් ගන්නවා බලන දේ පෙනෙන්නේ බලන්නගේ මනෝ තත්ත්වේ මනෝ භාවනීය තත්ත්වේ මත කියලා. උදාහරණයක් වශයෙන් කියනවා මේ ක්වොන්ටම් ෆිසික්ස් වල අපි ඕනම දෙයක් ලෝහයක් හෝ ද්‍රවයක් හෝ වාතයක් හෝ අඩු කරන අඩු කරන ගියාම ඒක අංශු අණු පරමාණු අංශු බාටපත් වෙලා ඒ අංශුවක් ඊටාම කුඩා පාටිකල් එකක් ගත්තොත් ඒ පාටිකල් එකට ಗುಣ දෙකයි තියෙන්නේ වේගය සහ ස්කන්ධේ බර ඒකට ආවේනික වේගයක් තියෙන ඒකට ආවේනික බරක් තියෙනවා. ඉතින් ඉතින් ලෝකෙ තියෙන විශාලම යන්ත්‍රයට අපි ඒක දැම්මොත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දිනු කරපෙකට ඒ යන්ත්‍රයේ මේ අංශුවේ බර බලන්න යදුවොත් ඒ වෙලාවට ඒකේ වේගය බලන්න යට කොහොමඩක්වත් බෑ. මොකද යන්ත්‍රේ ફોකස් කරලා තියෙන බර බලන්න. ඒ යෝගාවචරය ඒ බලන කෙනා දන්නවා මේ අන්සුර දින ಗುಣ දෙකයි. එක් වේගය සහ බරය. දැන් යන්ත්‍රය හදලා තියෙන බර බලන්න නම් යාර කවදාකවත් ඒ යන්ත්‍රයෙන් ඒ වෙලාවේ වේගය බලන්න බෑ. ඊට පස්සේ යන්ත්‍රයම හදන්න වෙනවා ફોકસ කරන්න වෙනවා. වේගය බලන්න වේගය බලන්නේ බර බලන්න බෑ. ඒ නිසා පේනවා මේ ලකුණු දෙකයි තියෙන. මේ දෙක එකවර බලන්න බෑ. දෙපොලක බලලා රචනයක් ලියන්න ඕනේ චින්තාමය ඥානයකින් මේ වස්තුවට බරසා වේගය කියලා දෙකක් තියෙනවා. බර බැලුවොත් මේකයි, වේගය බැලුවොත් මේකයි කියලා මොකද ඒක ඒක විද්‍යාඥයාගේ ප්‍රබන්ධයක්. දෙකම එකසාර බලන්න බෑ. ඊට පස්සේ කියනවා යන්ත්‍රය හදනකොටම බර බලන්න. එයාට පේන්නේ බර විතරයි. මොකද යන්ත්‍රේ ફોකස් කරලා තියෙන බර බලන්න. ඒ නිසා ඌ මෝඩයෙක් නම් ඌට පේන්නේ ඌගේ මෝඩකම තමයි යන්ත්‍රේ. බලන එක මොඩේක් නම් ඌට උගේ මොඩකම පේනවා යන්තරේ. ඥානවන්තයාට මේ මගේ පිස්සු කෙල්ල මොනවද සත්‍ය හොයන්න පුළුවන් කියලා ඥානවන්තකම තියෙනවා යන්ත්‍රයෙන් බලන්නේ නැතුව. එතකොට අද ඉන්න හැම භෞතික විද්‍යාඥයෙක් අමු තකතිරුවෙක් බව භෞතික විද්‍යාඥයෝ දැනගෙන ඉවරයි. මේ බාහිරේ වස්තු බලලා කවදාකවත් නිගමනයකට එන්න බෑ. බුදුජානනාංශය තමයි කිව්වේ එකම දේ නැවත නැවත බලපං කියලා අනුපස්සන හැබැයි බුදුරජාණන්සේ කිව්වේ අතුලත බලපං කියලා. විද්‍යාඥයෙක් බාහිරේ බලලා අද විද්‍යාඥයා අනාතයි අසරණයි. ඒක ඒගොල්ලෝ කියන්න බෑ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ විහිං කාලා තියෙන. නමුත් මේ ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ මේ වල හොන්තු හොයාගත්තට පස්සේ දෙද්ද ගැලවිලා හෙළුව ආවා. එනිසා අයින්ස්ටයින් කිව්වා මේ මල හොන්තු නොදැක්කනම් හරි ෂෝක්. මේ ක්වොන්ටම් ෆිසික්ස් කියන මගුල දැක්කේ නැත්තම් අපිට මේ ගේමක් කරගෙන කීයක් හරි හදාවදාට කාලෙ ඉඳ තිබ්බා. දැන් එන්න පටන් ගත්තා. ඒක බුදුහාමුදුරු බබලන්න පටන් ගත්තා. උඹට බලන්න ඕන වේගෙ නම් වේගෙ පෙනේ. උඹට බලන්න ඕනේ මේ බර නම් බර පෙනේ. උඹ යන්නේ ඉස්සලම ඒකනේ බලන්න යන්නේ. ඒක නිසා පොත් ලියනවා what you see that you are. විහාරේ යෝගෝ දයයුවා. කොහි ගියත් බලන්නේ සමන්ගේ මොඩකම තමයි. ඒ නිසා බැලුවට කමන්නේ මේ අනුන්ට ගහපා දෙන්න යන්න එපා. මම දැක්ක මේක කහ පාටයි මේක නිල් පාටයි කියලා. අපි කියලා බල්ලෙකුට ගහපා දෙන්න කිව්වොත් ඌට වර්ණා දැව්වෙන්නේ නැහැ. අපිත් එක වද කරන්න. ඌට පාට පේන්නේ නැහැ ඌට. ඒකයි බල්ල මිනිස්සුත් එක්ක හරි ජොලියේ ඉන්නේ. කවදාකවත් වයිෆ්ට ඒ වැඩේ කරන්න බෑ. මොකද වයිෆ්ට පේනවා. දැන් මහත්ය කිව්වොත් මේක නිල් පාටයි කියලා බල්ලා yes yes කියනවා වලිගේ ගහලා ඌට ප්‍රශ්නයක් නැහැ. ඌට ඌ වර්ණ අඳයි. ඒක නිසා ගෑණිට වැඩිය බල්ලට දාලා කරනවා. සාධාරණයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නද අපි මේ කතා කරන දේ ප්‍රත්‍යක්ෂණය කරලාද කතා කරන්නේ බුතම් බුතතෝද බලන්නේ මේ කවුදෝ දීප උපමානයක් කරනවා කාගේදෝ චීනක් කරනාලකින් බලලා අපි මේ පැහිය වගේ කතා කරන්න ගියාද? මොකද කතා කරන දේ ඇත්තටම තියනවාද එතන? බොහෝ විතසකයි. අපිට කරගන්න වෙලාවක් නැහැ. මොකද අපි සමාජශීලී වෙලා ආකල්පමත ජීවත් වෙන්නේ අනුන්ට ලහපා දෙන්න හදන්නේ. බුදුසෙන්හන්සේ කතා කරලා තියෙනවා. සත්‍ය දකින්නම් මම දැන් මෙතන කියන උපමාන තුනට එන්න ඕනේ. මේ උපමාන තුනෙන් පිට ගිය ගමන් සදා අසරණයි. sannivedanayak වෙන්නෙම නැහැ. එතන අසත්‍ය කියන්න බෑ. සම්මුති සත්‍යයක් තියෙනවා. සත්‍ය දැනගන්න මම දැන් මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඒ නිසා කවුද කැමති වෙන්නේ අනුන්ට ගහපා දෙන්න ඉස්සලා මේක මම දකින්නේ මට සත්‍යද කියලා බලන්න. එයාට තමයි යෝගාවචරය කියන්නේ. එතන භ්‍රමචර්ය රකින්නයි කියලා කියන්නේ. එයා තනියා. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. තනිව හැසිරලා බලනවා මේ දකින්න දේ නැවත නැවත දාලා බලන්න මේක මේ විදිහට මට හෙටත් පේන්නේ කියලා කවදාවත් නැහැ ඕනම දෙයක් දෙවෙනි සැරේ බලනකොට ඒක විපරිණාමයටපත් වෙලා ඒ නිසා අපි කාට හරි පොඩ්ඩක් ඉන්න මේක බලන්න කියනකොට ඒක වෙනස් වෙලා ඉවරයි ඒ උදී අපි කොහොමද ගණදෙනු කරන්නේ එහෙමදී අපි කොහොමද sannivedanaya කරන්නේ මොකද්ද sannivedana කරන්න තියෙන අවශ්‍යතාවය සියල්ල වෙනස් වෙනවා නම් මොකටද අවශ්‍යතාවය ඒක නිසා භාවනා කරන එකනට යම් වෙලාවක සත්‍ය පේන්න පටන් ගන්නකොට තෝන්තු වෙනවා. බයක් එනවා. අසරණකමක් එනවා. සහලවනවා. මොකද මෙතෙක් නිට්යයි සුඛයි සුබයි කියන හිතපු හැමදේම බලන්නේ උන අනිත්‍යක් බව අසුභයක් බව දුක්ඛක් බව මට පාලනය කරගන්න බැරි දෙයක් බව එනකොට එයා බලනවා අනුන්ගෙන් සරණක් ලැබෙයි කියලා. අනිතික නම් අන ඔයාටවත් තියනවා දප්ප මේකේ මේ ස්ථාවරකමක් ප්‍රත්‍යක්ෂණයක්. එයා පෘථග්ජනෙක් නම් කියනවා ඔබට වැදුනට මට තියෙනවා කියලා. ආර්යයන් වහන්සේ නමක් නම් කියනවා. ඒක තමයි අපි මේ ජීවිත පරිත්‍යාගයෙන් ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ. අපි දෙන්නට එකඟ වෙන්න තරම් වේදිකාවක් මෙතන නැහැ. එකඟ වෙන්න තරම් දෙයක් නැහැ. ශීක්‍රේ වෙනස් වෙනවා. අපි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ වෙනස් වෙන බව වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මන්දනේක තේරෙනවද කියලා? වෙනස් වීම කවදාකවත් වෙනස් වෙන එක පරම සත්‍යයක් අනිච්චං. අනිච්චං ලක්ෂ වාරයක් ඔප්පු කරන්න වෙනස් වෙන බව වෙනස් වෙන්නේ කවදාකවත් වෙනස් වෙන්නේ ඉතින් ඒක නිසා බුදුජානනාංශයේ මම හිතුවා මේ මේ සූත්‍රයට නැත්තම් මේ අපි දීප මේ අර්ථකථනට යන්න ඉස්සෙල්ලා නිදර්ශන දෙකකින් මේ භික්ෂුන් වහන්සේලාට නැත්නම් භාවනා කරන අයට බුද්ධ ඥානංශේ සාරිපුත්‍ර ශාන්සේ අනතුරු අඟවලා තියෙන හැටි මේක දැනගෙන ගහපාදෙන්ට යන්න එපා කවුරු යවුවොත් කියපන් මට මේක මේ වෙලාව පේනවා ඒක එච්චරයි මන් දන්නේ ඊගාදට පේන්නේ නැද්ද කියලා මට ඒ වෙලාව වැටුනේ එච්චරයි අන්න ඒ මට්ටමේ හිටියොත් අපිට කිසි කෙනෙක් එක්ක ගහපාදීමක් නැහැ මේමයි සත්‍යය අනික් සියල්ල බොරු කතාවක් එන්නේ නැහැ මම කියන මේ වෙලාව මේක සත්‍යය තමයි හැබැයි ඊගා වෙනකොට කොයි වෙලාවෙ වෙයිද දන්නේ ඒක චපලකමක්වත් කරදරීමක්වත් අඥාන උපේක්ෂාවක් නෙවෙයි කියලා. සාරිපුත්‍ර සාංශයේ බද්ධික සූත්‍රයේදී එක තැනකදී සඳහන් කරනවා. අවත්නි යම් යම් ආකාරයකට ජීවිතේ පැවැත්වුවොත් එයාට ඒ ජීවිත අවසානයේ ඊටමත්ම කාලකන්ණි මරණයක් වෙනවයි කියලා මට පේනවා. ඒ එවැනි කාලකන්ණි මරණයකට යොමු වෙනවා නම් එයා ගත කරන ජීවිතේ හැඩේ මෙහෙමයි. කම්මාරාමෝ හෝති භස්සාරාමෝ හෝති නිද්දාරාමෝ හෝති ඝනසංගනිකාරාමෝ හෝති ප්‍රපංචරාමෝ හෝති. කිලෝරක් නතු වැඩ. මැරෙන්න ඔක්කත් ස්පාසුවක් නැහැ. පුළුවන් තරම් workaholic. කම්මාරාමෝ හෝති කම්මාරතෝ. ඒ කියන්නේ බිස්නස්. අපි බිස්නස් කියන වචනේ තියෙන්නේ බිසිනස්. වෙන නිතරම බිසි. අය නිතරම ඉන්නේ බිසි. ඒ මනුස්සයාගේ මරණය ඉතාමත්ම වාසනාවන්තයි. මොකද ඉවර කරපු වැඩක් නැහැ කවදාකවත්. හැමදාම වැඩ. ඒ නිසා කම්මා රාමතාවේ තියෙන එක නා අනිවාර්යයෙන්ම අභද්‍ර මරණයක්. මරණයේදී ලොකු අකරතැබ්බයකටපත් වෙනවා. භස්සා රාමෝදී කියා පාණ්ඩෝනේ කාටවත්. කතාවට ඇලිලා. ඒ නිසා හැම වෙලාවෙම යා නিত্য සුඛ සුභ සංඥාවේ ඉන්නේ. හැම වෙලාවෙම ගහපා දෙනවා. එහෙම නැත්තම් නිද්දාරාමෝතේ හිතනවා මේ කතා කිරුවොත් අකුසල් සිද්ධ වෙනවා. වැඩ කිරුවොත් අකුසල් සිද්ධ නිසා බුදිය ගත්තාම ෂෝක් කියලා හිතන. මම හිතන හුඟ දෙනෙක් ඒකටත් වැටෙනවා ලංකාව වගේ රටවල්. බුද්ධ සමසීතෝත් දේශගුණේ නේ තියෙන්නේ. සදා හරිත වන රේඛා තියෙනවා. ඉතින් කොසට දෙලට කාට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් බුදු වෙනවා වෙනවට බුදිනවා. ඒ දෙකම සාමාන්‍ය භාවනා මධ්‍යස්ථාන රෝගියමත් ඒක වෙනවා. බුද්ධි එන්න තමයි එන්නේ මෙතෙන්ද යන්නේ බුදියන එක තමයි වෙන්නේ ගලවන්න පටන් ඒ හිතලා කරන එක නෙවෙයි අපා හැටි අපේ කයට වැඩක් නැත්නම් කතා කරන්න නැත්නම් ගොරවදිනවා ඒක දෙකක් නැහැ කම්මරාමෝ හොති බසාරාමෝ හොති ඒ දෙක තියෙනවා නම් අනික් කටේ නිදා ගන්න දෙන්නෙත් නැහැ දඩ දඩ දඩ ගාලා කට කට කට ගාලා පචවච වචත ගාලා ශබ්ද වෙනවා. දැන් මේ දෙකෙන් එහාට ගිය ගම නිද්දාරාම හොදි. ඒ වගේම තමයි ඝන සංගණිකාරාම හොති. නිතරම ඝනයා කෙරේ කුලයා කෙරේ ඇලී ගත කරන්න ඕනේ. මිනිස්සුන්ට නිකන් හරි පාළු ගතියක්, තනු ගතියක් දැනෙනවා කොටු වෙච්ච ගමන්. නිසා ඝනසංගනිකාව කියන එක මිනිස්සු සමාජශීලී සතෙක්. ඒ ඝනසංගනිකාවට ගියාට පස්සේ එයාට සමාජශීලී ගතියක්, සමාජිකත්වයක් තියෙනවා. ඒ සමාජයේ කැපිපෙන තැනක් ගන්න ඒවා බොහොම මහන්සි වෙනවා. ඒකලිවල ඒ සමාජය අරසා කිරෙන්න මගේ ආගම, මගේ ජාතිය, මගේ රට කියාගෙන ඉති ව්‍යාපාරත් කරනවා. ඒ මොකද මේ ඝනසංගනිකාව නැතුව ජීවත් වෙන්න බෑ. ඉපදෙන්නේ තනියම බව කවුරකටත් මතක නැහැ. මැරෙනකොට තනියම කියලා කාටවත් මතක නැහැ. පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒකෙන් මම දැන් මෙතන කියන එකේ විතරයි නිවන තියෙන්නේ කියන්නේ අපි කවුරක්වත් කැමති නැහැ. ඝනසංගනිකාව අපේ මේ ශිෂ්ටාචාරය නිසා අපිට ඇති කරලා දීලා තියෙන පිළිකාවක්. මේ ඝනසංගනිකාවේ ප්‍රධාන රෝග ලක්ෂණ දෙක තමයි විවාහය සහ මුදල්. ඒකේ ඉන්නකොට විවාහය තියෙන්න ඕනේ. ඒකේ ඉන්නකොට මුදල් තියෙන්න ඕනේ. ඒ ටික නැතුව ගණසංගනිකාව පාත් ගන්න. මේ ඒ නිසා අපි දන්නේම නැහැ. අපි ඒකට බැඳෙනවා. ඒ පැත්තෙන් මේකට බැඳෙනවා. මේ පැත්තෙන් මේ දෙක ආපු දවසේ ඉඳලා මානවයාට අසහනයි. සත්තුන්ට විවාහය නැහැ මුදල් නැහැ අසහනයක් නැහැ කිසිසේත් අසහනයක් නැහැ ඊර්ෂ්‍යා කරන තරම් වටිනවා මේක ශිෂ්ටාචාරයෙන් අපි දාගත්ත දෙයක් මේ ශිෂ්ටාචාරය බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඝන සංගණිකාරාමතාව. කුලයා කෙරේ බැඳීම සහ ඝනයා කෙරේ බැඳීම. ඉතින් ඒ බැඳිච්ච මනුස්සයාට ජීවිතේ මැරෙනකොට ඒගොල්ලන්ට දුකයි. මෙයාට දුකයි. නම කාටවත් එකට උදව් කරන්න බෑ. ඊට පස්සේ කියන මේ ප්‍රපංච රාමතාවේ Tamanට දැනිච්ච දෙයක් කුලත්ති දාපන්නා වගේ දවල්ට කාලා රැයට හරකක් වමාරා කන්නා වගේ ඒකම කල්පනා කර කර ඉන්න එක නැත්තම් මිනිසෙකුට ජීවත් වෙන්න බෑ. ඒ නිසා බටහිර මේ මානසික විද්‍යාවට එනකොට ඒකට රානේ ඩෙකාට් කියන මිනිස්සුවා කිව්වා කොගිටෝ ergo sum මම හිතනයින් සමන් ජීවත් වෙනවා. මම ජීවත් වෙන බාර තියෙන අත්‍යන්ත ලක්ෂණය තමයි මම හිතනවා. නිසා හිතීම සහ මමයා දෙන්න එකයි. යම් තැනක හිතීමක් කල්පනාවක් නැත්නම් ඒ වෙලාවේදී මට ක්ලාන්ත වුණා වගේ, අන්දමන්ද වුණා වගේ, තීරුම් කරගන්න බෑ මොකද උනේ කියලා. ඉතියා කියලා මේකක්. ඒ හිතීම පිළිකාවක් වෙලා. ඒ හිතීම තමයි මේ ප්‍රපංචකරණය කියලා කියන්නේ. අපිට නිකන් ඉනොට මොන්නම හරි දාලා වේ කචා කච කච කච කච කරලා ඉන්නේ කරන්ට වචන භාවිතේ නැත්නම් මේ හිතේ තියෙන ඒකට බුද්ධ ජනන්සේ සමහර වචන එකතු කරනවා ඉන්ජන ස්පන්දන චංචල ප්‍රපංචන කියලා. කය හොල්ලන්නේ නැතුව එක තැනක ඉන්න බෑ කට්ටු ගැහුවා වගේ. ඒක ස්පන්දන චංචල දෙක තියෙන කම්පන තියෙන කම්පන චංචල නැත්නම් ඒක ඇඟිල්ලෙන් අල්ල බලන්න නම් මැරෙලාද කියලා. ඉන්නවනම් නලියනවා. හිතත් කවදාකවත් tempat කරන්න බෑ tempat කරපු ගමන් එයා පරණ එකක් හරි අරගෙන කල්පනා කරන්න පටන් ගන්නවා. අතීතය ගැන හරි කල්පනා කරනවා. වෙන කෙනෙක් ගැන හරි කල්පනා කරනවා. වෙන තැනක් ගැන හරි කල්පනා කරනවා මොකද වර්තමානයේ කිසිම කල්පනාවක් කරන්න බෑ. වර්තමාන මොහොතේ ඒකයි බුදුජානක මේකට ගහන හෙන බහර. උඩ පුළුවන් නම් වර්තමාන මොහොතේ හිත තිබව කල්පනා කරන්න බෑ. යා ඒක පාළුවේ කියලා පැත්තක දාලා. අර පරණ වෙච්චි කුණු කන්දලයක් පිලුණු වෙච්ච එකක් ඔහේ කල්පනා කරන්න. එතන වෙන්න තියෙන එකක් පිළිබඳව බොහොම උනන්දු අදහස් ඇති කරන දරුවට මෙහෙම කරන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා. එතන කාගෙරි එකක් කරගන්න නැත්නම් කොතන හරි එකක්. මේක තමයි ධර්මාර්ථය කියලා කියන්නේ. ඉතින් මේ සාරිපුත්‍ර සාන්ති සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් පపంచරාම හොති පపంచරතෝ පపంచාභි මනුයුත්තෝ පపంచ කිරීම අභිරමණය කරන එක රතියක් තියෙන එක යෙදී ගත කරනවා නම් මරණ වේලාදී තාම දුක්ඛිත තත්ත්වයකට මොකද අර චින්තන රටාව එහෙම ඩක්කලා හිටිනවා ඒකට එයාට තේරෙන්නේ නැහැ දැන් මොකද උනේ කියලා හැට හැරුණාට රූප පෙනුනට ඒවා තෝරා බේර ගන්න බැරුව යනවා ප්‍රකාශ කරගන්න බැරුව යනවා. සද්ද ඇහුනට තොර බේර ගන්න බැරුව නම් මිනිස්සු ඔක්කොම අඬනවා දඩබඩ ගන්නවා. මේක හරියට කියාට දන්නවනම් මට කනක් මට කියන්න බැරි වුණාට මට තේරෙනවා කියලා කතා කරගන්න බැරුව යනවා. ඉතින් මේ බය නිසාම මැරලා යනවා. භාවනා කරපු කෙනෙකුට නම් තේරෙනවා කොච්චර දුර මම මේ ඉන්නවා භාවනා කරනකොට මම ඇඟක් නැහැ මට. ඇහක් නැහැ කනක් නැහැ වල ජීවිතේ පවතිනවා කියන එක දන්නවනේ. අපි කමඨාන් සුද්ධ කරනකොට කියනවනේ. භාවනා නොකරපු එක්කෙනෙකුට ඒක මරණයටත් එහා. ඒ නිසා යාට විශාල කම්පන චංචල එනවා. බුද්ධි විදල නැති නිසා. සර්වචනන්සේක අපේ ජීවත් වෙද්දී පෙන්ලා දෙනවා මේ ශරීරයට නැත්නම් මේ හිතට ඉති නැතු ඉන්න පුළුවන්. මේ රූපවලට පෙනෙන්නේ නැතුණට බලන්න පුළුවන්. කනට ඇහෙන්නේ නැතුණට අහන්න පුළුවන්. නාසයට ගඳ සුවඳ නැතුව ගඳ නොරට අවදි වෙන්න පුළුවන්. දිවට රස නැතුව රස බලන්න පුළුවන්. නැත්නම් රස බැලීමේ හැකියාව තියාගන්න පුළුවන්. කයට පහසක් නැති වුණාට මම වෙමි කියන එක වෙන්න පුළුවන්. ඒක තමයි මේ කාමයේ ගිවන් කළා රූපෙට ගිවන් කළා රූපෙන් අරූපෙට යනවායි කියලා කියන්නේ. මේ ඉඳුරන්ට අනිවාර්යයෙන්ම ආහාර ඕනේ. ඒකයි ඒක සාමාන්‍ය. නමුත් මේ එකම ආහාරයක්වත් නැතුව මේ ආයතනේ පවත්වන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ දවස් 7ක් දෙනවා. නිරෝධ සම්පත්තියේදී කිසිම රූපයක් නැහැ, සද්දයක් නැහැ, ගන්ධයක් නැහැ, රසයක් නැහැ. නමුත් මුළු ශරීරය අන්තරයෙන් පාවිච්චි වෙනවා. බුදුන්සේ අහනවා උඹට කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. මට දවස් 7ක් ඉන්න පුළුවන්. කොච්චරලා ඉන්න පුළුවන්ද ඒකෙන් පේනවා මිනිහා නොමිනිහා අපිට විනාඩි කීයක් නලියන්නේ නැතුව කතා නොකර හිත දඟලවන්නේ නැතුව දඟලනවා නේක බව දැනගෙන ඉන්න පුළුවන් කිසිම දවසක දැකලා තියෙනද ගිනස් පොතේ එහෙම රෙකෝඩ් එකක් කරලා තියෙන කෙනෙක් බ්‍රේක් dance කියයි වට්ටක්ක නැටුම් කියයි උඩර නැටුම් කියයි කොච්චරක් જાති වලට ගිනස් පොත තියෙනවද එකෙකුට අහන්න බලන්න හෙල්ලෙනත විනාඩි දෙකක් ඉන්න පුළුවන්ද කියලා. ඉවරයි. එච්චරයි බුදුහාමුදුර දෙන අභියෝගේ මේ යන්ත්‍රයේ තරම්ම සොෆිස්ටිකේටඩ් අන්තිම දියුණු යන්ත්‍රයක් අපිට පුළුවන් බලන්න අපිට පේන දෙයක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි අප්‍රමාදී කියන්නේ. ඒක තමයි අවදි වෙනවයි කියලා කියන්නේ. ඒ තමයි සතිය කියන්නේ. අපිට ඇහුම්කන් දෙන්න පුළුවන් ඇහෙන දෙයක් නැහැ. ඒකට ආයතනයේ වැඩ අවධියක් තියෙනවා ඇහෙන්නේ නැහැ. ඒකට උප්පරීම කයම හිත ක්‍රියාත්මක වෙන වෙලාව. ඒකෙම නාසයේ ගඳ පල්ලේ කිවල්නවා වගේ ඉවල්ලන්න පුළුවන් දැනෙන දෙයක් නැහැ. එහෙනම් දිවට කෙල රස දැනෙනවා. රස බලනවා අපි දැනෙන්නේ නැහැ. මේ කයට පුළුවන් කය දැනෙන්නේ නැතු ඉන්නේ. මේ හිතට පුළුවන් මොනවාක්වත් අර්ගෝකොගිටෝ සම් නෙවෙයි. I think therefore I am ඒක නෑ. මොකක්වත් නෑ. හැබැයි හොඳටම දන්නවා ඉස්සර චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය අතර මම මැරිලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ. ෂෝකෙට ඉඳලා තියෙනවා. ආන්න ওই ටික විස්තර කිරීමට කියනවා නිප්‍රපංචකරණය කියලා. ඒ නිසා සාරිපුත්‍ර සාන්දේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් න කම්මාරාම හෝති කම්මාරතෝ කම්මාරාමතා අනුයුක්ත මේ අනන්ත අප්‍රමාණ වැඩවල යෙදිලා කම්මාරාමතාවය අගේ කරන්නේ නැතුව ජීවත් වෙනවා නම් බස්න බසාරාම හොති බසාරතෝ බසාරාම තානොයිතෝ නිතරම කච කච ගන්න නැතුව අවශ්‍ය දේට කතා කරලා දවසට කතා කරන වචන වනේ අඩු කරන පැත්තට ප්‍රයෝජනෙයි සලකලා ඊට පස්සේ න නිද්දාරාම හොත නිද්දාරතු නිද්දාරාම තමන් හිතුව හැකිතා ජීවිතේ ජීවත් කරවන්න නින්දට වැටෙන්න දෙන්න එපා. ඒක නිකන් අපරාධ කාලය නාස්ති කිරීමක්. ඒක නිසා පුළුවන් තරම් අවදියෙන් ගත කරන්න. රාත්‍රී දිවා සංඥාව ගන්න, දිවා රාත්‍රී සංඥාව ගන්න. අවදියෙන් ගත කරන්න කියන ආදර්ශය තියෙනවා නම් න ඝනසංගනිකාරාම හොති. සෙනගත් එක්ක ඉඳ ඒ සෙනග කියන තාක්කල් පුළුවන් තරම් බලන්න තමන් තමන්ගේ වැඩක් බලා ගන්න. ගණයා කෙරේ වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව විවේක වෙන්න බලන්නේ අර ප්‍රපංච කරන වෙලාවේදී මතක තියාගන්න මේ ප්‍රපංච වලට මම නැතුව ජීවත් වෙන්න බෑ නමුත් මට පුළුවන් ප්‍රපංච නැතුව ජීවත් වෙන්න මම වර්තමාන මොහොතේ හිත පවත්වනවා මම ඉන්නේ ඉරියව්ව හිත පවත්වනවා එහෙම වුණොත් යාගේ මරණය භද්‍ර මරණයක් කලබලයක් වෙන දෙයක් නෑ මරණයදී කියලා බද්ධික සූත්‍රයේදී බොහොම ලස්සනට මේ ප්‍රපංච අපි බැරිම වුණොත් අර බුලත් පිට කරනවා වගේ චුයින් ගම් කපනවා වගේ අර වෙච්චි දෙයක් මතක් කර කර ඉඳලා තමයි මගේ ආත්මේ පණකට ගහගන්නේ. මගේ මාන්නේ පණකට ගහගන්නේ. මගේ තෘෂ්ණාව පණකට ගහගන්නේ. ඒක නිසා ඒක ඇබ්බැහියක් බවත් ඒ ඇබ්බැහිය මේ ඝණයා කෙරෙහි සිටීමෙන් වෙච්ච එකක් මිස හැබැයි ඒක අනවශ්‍ය ඊටපන්දම දෙකොණෙන් පත්තු කිරීමක් ඉන්ධන දහනයක් ජීවිතයේ අනවශ්‍ය විදිහට ගෙවි යෑමක් ඒ වෙනුවට අදුම ක්‍රියාකාරකම් වලින් මේ ජීවිතේ පැවැත්වුවොත් දීර්ඝායුෂයි ආසානෙකුත් දෙන්නේ නැහැ. පාතතිකුත් දෙන්නේ මේ ජීවිතේදිම ජීවත් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ සූත්‍ර සංග්‍රහ කරමින් කියනවා යෝපපංච මනුයුත්තේ පపంచාබේ රතෝ මගෝ යම් කිසි කෙනෙක් මේ ප්‍රපංචකරණය අර ගැන හිතන එක මේක ගැන හිතන එක හෙට ගැන හිතන එක ඊය ගැන හිතන එක අභිරමණය කළොත් එහි යෙදුනොත් යෝ ප්‍රපංච අනුයුත්තෝ ප්‍රපංචාභි රතෝ මගෝ ප්‍රපංච අභිරමණය කරනවා කියනක මේ මගෝ කියන වචනය එක දැනක අපි ලොකු chance කියනවා මුර්ගයයි කියලා. යම් කිසි කෙනෙක් නිතර හිත හිතා ගත කරන හොඳ මිනිස්සෙක් නෙවෙයි. මුර්ගයේ කිසිම හැදියාවක් කිසිම ශීලයක් කිසිම හැඟීමක් නැහැ. එයා ඉන්නේ ප්‍රපංච අනුකමනය කරමින් ප්‍රපංච අභිරත ප්‍රපංච අභිරමණය ඉතින් අද ලෝකයේ උන්ට චින්තකයෝ කියලා ගිනස් වර්තාවල් දෙනවා. Nobel Prize දෙනවා. හැම එකම චින්තකයෝ තමයි කෝකද අනිකට වැඩි අඩුවෙන් හිතන්නේ. හැම එකම හිත පුළුවන් නම් නතර කරන්න බලපන්. ඒකෙකටවත් බෑ. ඒක නිසා මේ ප්‍රපංච රාවේට අහුවෙලා ප්‍රපංච ටිකේ ගත කරන මනුස්සයාට මගෝ කියන වචනේ මෝඩයා කියලා සමහරලාට අර්ථකථන දෙනවා. මේ මුර්ගයයි කියන වචනේ ලොකු සාංශේ සඳහන් කරනවා අපි ලොකු සාංශිට බොහෝම ප්‍රවේශමෙන් බොහෝම ගෞරවයෙන් වචන පාවිච්චි කරන කෙනෙක් පపంచාබිරතෝ මගෝ මේ දේවල් කල්පනා කිරීම ජීවිතය කරන ජීවත් වෙන මිනිසයා මනුස්ස තිරිසනෙක් පුළුවන් නම් බලන්න එහෙම නැති එක චිත්තක්ෂණයක්වත් බලන්න ඒක තමයි මේ මදුපිණ්ඩික සූත්‍රය අපි අහන්නේ ඒක අපි භාවනා කරන්නේ ඒකයි අපි ධක්මන පරියංග එදිනදා වැඩ කරන්නේ මේ ඔක්කොම වැඩ නතර කිරීමේ අවසාන ලංසෝ තමයි හිත තියෙනවා හුලං වදින්න තැනකපත් වෙන බහන් දැල්ලක් වගේ කෙලින් හිටිනවා වැනෙන්නේ මේක කරන්න පුළුවන් නම් එහෙම නොකරොත් විරාදෙහි සෝනිබ්බාණං එයා ඒ ප්‍රපංචකරණේ හරහා කතා වැඩි කිරීම හරහා ක්‍රියා වැඩි කිරීම හරහා ගණ්‍යා කෙරෙහි කුලයා කෙරෙහි බැඳීම හරහා නිවනින් ඈත් වෙනවා. ආරණිබ්බාණ උච්චති ආර කවදාකවත් නිවනක් ගන්න බෑ. ඉන්නෙම මේ ගණ්‍යා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිලා. ඉතින් මේ සූත්‍රයේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රපංච යෝච ප්‍රපංච හිත්වාන නිප්පපංච රතෝ නිප්ප පංචාබි රතෝ යම් කෙනෙක් දැනගන්නවා මම මේ ගණ්‍යා කෙරිය කුලයා කෙරිය වැඳිලා ඉන්නකොට මම මේ කරන සියලු වැඩ කාගේ න්‍යායපත්‍යද කියලා මම දන්නේ මම මේ කරන කතා කාගේ න්‍යායපත්‍යද කියලා මම දන්නේ මේ සෙනගෙක ඉඳින්ම මට හම්බෙච්ච අසවල් කියලා හැපයක් නැහැ ඒ වගේ මේ කල්පනා කරන දේවල් මට අදාළත් නැහැ මගේ විශේෂීෂ්ටයක් නෙමෙයි ඒක නිසා මට පුළුවන් ද මේ සෙනගට වැඳලා ඒක මට විනාඩියක් අවසර දෙන්න අප්පා පැත්තකට වෙන්න කියලා. දෙන්නේ දෙන්නේ අවශ්‍ය වෙලාවට මූත්‍ර ටික කරගන්න දෙන්නේ නැහැ. අශරට වැසිකිලියන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක ලියලා ඒ ගණයා කරේ කුලයා කරේ බැඳීම ක්‍රියා වචන නතර කරලා හිත දිහා බලලා කොච්චර චිත්තක්ෂණ කීයක් මට මේ වර්තමානයේ ඉන්න පුළුවන්ද කියලා බලන්න මේ හිතවත් මට උදව් කරන්නේ නැහැ. එයා අතීතයට යනවා අනාගතයට යනවා අර ගැන කල්පනා කරනවා මෙයා ගැන කල්පනා කරනවා. ඉතින් මෙයාට තමයි අපි කන්න දෙන්නේ, බොන්න දෙන්නේ, නාවන්නේ, කවන්නේ, බිනන්නේ මේ හිතට තමයි. ඒකට කියනවා දැන් ඔබ සීල් අරගෙන ඉන්නේ. ඔබ කොට්ටයක් උඩ ඉන්නේ, ඔබ වාඩි වෙලා ඉන්නේ, ඔබ යවන මැදයන් ඉන්නේ, ඔක්කොම බලනවා. ඔබ පොඩ්ඩක් හිතපන් ඒ කාර්මණේ විනාඩි තප්පර දෙක හිටපන්. ඉන්න බෑ. නිසා යම් කිසි කෙනෙක් ඒ ප්‍රපංච යෝපපංච හිත්වාන නිප්පපංචාභි රතෝ ප්‍රපංච පැත්තක තියලා නිෂ්ප්‍රපංචේ බැඳිලා ගත කරනවා නම් එයාට පුළුවන් වුණොත් මට වචන ක්‍රියා කරන්න නැතුව විනාඩියක් ඉන්න. වචන කතා කරන්න නැතුව විනාඩියක් ඉන්න පුළුවන්. ඒකෙදි මේ දී ඇති අරමුණේ ආනපානය හරි මොකක් හරි අරමුණ නැත්නම් අපි කයයි ගනිමු ඉරියව් ඉරියව් විනාඩියක් නැත්නම් විනාඩි දෙකක් ඉන්න පුළුවන් කියලා චෝකට මන්නේ වෙන්නේ කියන්නේ. ඉතින් කියලා බුදුහාම මේ ආරාධයසෝ නිබ්බන යා නිවනට ආරාධනා කරනවා. එතකොට යාට මෙලවදීම නැත්නම් මේ ජීවිතේදිම යෝගක්ෂේමයක් සිද්ධ වෙනවා. භ්‍රමචරි ඉවරයි. ඒ චිත්තක්ෂණයෙන් නැත්නම් විනාඩි දෙකකට. ඉතින් ඒක අපිට කායින්වත් ඉල්ල ගන්න පුළුවන්ද? අපිට මොනවාද පොත් බල්ලා ගන්නද? අපිට පුළුවන් දානයක් පික්කමෙන් ගන්න. අපිට පුළුවන් සීල පින්කමෙන් ගන්න. අපිට පුළුවන් තියෙන කෙනෙක්ගේ ණයට ගන්න. හෙට දෙන්නම් කියලා ආශිර්වාද කරන්න බෑ. ඒක කරන්න ඕනේ කරනවා නෙවෙයි. යමක් නොකර ඉඳ ඉගෙන ගන්න ඕනේ. ක්‍රියා කිරීම තමයි අපි මෙදකල් වීරත්වය කියලා හිතාගත්තේ. බුදුරජාණන් කියන පුළුවන් නම් නලියන්න නැතුව හිටපන්. කඩි ගාය නැතුව. ඔබට පුළුවන් নানা ආකාර විදිහට දේශන පවත්වන්න බණ කියන්න කතා කරන්න. කතා නොකර හිටපන්. මහා දෙනගක් එක බොහොම දක්ෂව ගත කරන්න පුළුවන්. පුළුවන් ද බලපන් තනියම ජීවිතයක් ගත කරන්න. මරණයදී මට උග වෙනවා. ඒ වෙලාවේදී කොච්චර බලපන් නින්දට වැටෙනවද කියලා. තනි වෙච්ච ගමන් අපිට බුදුමාකාර නින්දක් එනවා. ඒ ඥානකොණික ආමතු අවුරුදු අපි ලොකු සාන්තිගේ වයසෙම ජීවත් වුණා. ඒ ස්වාමීන්සේ වයසට යන ඇද්දක පේන්නේ නැහැ. ඇද්දක පේන්නේ නැති නිසා කොයි වෙලාවෙත් නිදි. ඉතින් බිකු බෝධි ඒ ස්වාමීන් වහන්සේ BPS එකේ වැඩ ඉවරලා හැන්දෑවට ගියාට පස්සේ කියනවලු මට පත්‍රයක් හරි කියවන්න මොකද මගේ හිතට ආහාර ඕනේ. ඉතින් ඒ පත්‍රය කියන්නේ තොරතුරු අවශ්‍යයි. ඒ තොරතුරු කියන ටිකට නිදි වැටෙනවා. ඒකලා කියනෝනේ මේ මගේ ඇති. අපි මේ අරමුණු ඇතුළට එනකන් තමයි මේ අවදිය තියෙන්නේ. අරමුණ එන එක නතර වෙච්ච ගමන් මලමිණියක් ආවේ. අපි කොච්චර ඇබ්බැහියකදී අපි කුඩු කාරින්න බයින කුඩු ගන්නවා කියන්නේ. බොනේ කාට බයින බීමට හැබැයි කියලා. සූදු කෙනෙක් අරගෙන සූදුට හැබැයි අපි කොච්චර හැබැයි එකද ඉන්නේ. කොයි වෙලාවෙත් ඇහැට රූප කවනවා. කනට ශබ්ද හසනවා. නාසයට ගඳ දිවට රස. කයට විවිධ පහස පහස සහ ඉරියව්. ඊටසේ හිතට අතීතයෙන් ගෙනත් දානවා, අනාගතයෙන් ගෙනත් දානවා, අරයාගේ දේ ගෙනත් දානවා, අතරින් ගෙනත් දානවා. ඒ විනෝඩ මේ බුදුහමඳුරෝ කියලා දෙන මේ වර්තමානයේ හිටපන් කියන කිව්වොත් නෙදී. ඒක නැත්තම් එහෙම නැත්තම් කියනවා මට සැකයිලු නිින්ද ගියාද කියලා. ඒ ධර්මතම නිින්දට කැමැත්තක් තියෙනවා. ඒ මොකද අර වචන දෙක ළඟයිනේ. බුදිනය බුදු වෙනවා කියන එක වචන දෙක ළඟ නිසා මේ ළඟින් යනකොට හිතෙනවා ඇති බුදු වෙනවටත් වෙන්න පුළුවන් බුදිලා කියලා. අල්ලපු ගම වගේ. ඒක පුදුම වැඩේ භාවනා කරන්න ගියාට පස්සේ යම් දවසක අරමුණට හිත ගිය ගමන් කෙලෙස් නැති වෙච්ච ගමන් නිින්දේ නැහැරි බලන්න. ඒ ඒක හරියට තේරුම් ගත්තොත් මේ ප්‍රතිපදාව හරිය නිසයි මේ නිින්දවිල්ල තියෙන්නේ. අරමුණ නැති නිසායි. මේ නිින්දට අවදි වෙන්න බලන්න. ඒක තමයි කියන්නේ යෝ පపంచ හිතාඩ පపంచාබිරතෝ පపంచා නප්නිපපජරතෝ නිප්පපංචාබිරතෝ ආරාදීසෝ නිබ්බානං යෝගක්‍යම අනුත්තරං ඉතින් මේ මේ එක චිත්තක්ෂණයක සතිය පැවැත්වීම, එක චිත්තක්ෂණයක අරමුණේ හිත පැවැත්වීම, එක චිත්තක්ෂණයක කයේ හිත පැවැත්වීම නිවන කියලා බාර ගන්න බැරික මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. මෙතන ඉන්න කාටවත් කයට හිත ගන්න බැරි කට්ටිය නෑනේ. එහෙම අබබුවේ පුද්ගලයෝ. අහේතුක පුද්ගලයෝ කවුරක්වත් නෑ. නමුත් හිතනවා ගන්න නම් පුළුවන්. ඒකට වැඩි වෙලාව ඉන්නේ හිතවලුනේ. වැඩි වෙලා ඉන්නේ කතා කරමින් ඉන්නේ. වැඩි වෙලා ඉන්නේ අතීත අනාගතනේ කියලා අර පව් සමාදම් වෙනවා. මෙච්චර પરම්පරාවකවත් කවදාකවත් අම්මලා අප්පලාවත් අහලා නැති මේ අස්පනා පිට වර්තමාන වශයෙන් නිවන් ලබන්න පුළුවන් මේ චිත්තක්ෂණේ ලැබුණාට ඒ පුද්ගලයා ඒක අනුමත නොකරන සාපේ තමයි සංසාරේ කියන්නේ. යන්න පුළුවන්. ගියාට ඒක ඕක ඔය කීට විදිහට නිවන ගන්න පුළුවන්. ඕක නෑ කංකුම් වලටත් වැඩිය ලාභයි නිවන. එහෙම වෙන්න බෑ. ඊටත් වැඩිය මම මේ බව් කරන මිනිස්සේ මේ අමුදරුවන් රකින්න මිනිහෙක් මං ඊයේ භාවනාවට ආවේ එහෙම කොහෙද මේ ලහ ගහනකොට මටයි කියලා නිවන හම්බෙන්න පුළුවන්ද කියලා මේ බෞද්ධයා විතර නිවනට තුප්පහි කරලා කතා කරන වෙන කිසිම කෙනෙක් මොනම ආගමකවත් මම දැකලා නැහැ. බෞද්ධ කවදාකවත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. මේ තදංග නිබ්බුති වශයෙන් ලැබෙන මේ වර්තමාන මොහොතේ පවත්තන එක දිගට පවත්තන එක වෙනම කතාවක්. මේකයි නිවන කියලා ඕනම දෙයක් විකුණන්න පුළුවන් මේක නම් පොළට දැම්මට විකිනෙන්නේ නැහැ. අපිට ඇහෙන කෑ ගහන මිනිහෙක් ওই බඩු විකුණන්න. ඔය බඩුව නම් විකිනෙන්නේ නැහැ මොකද කිසිම කෙනෙක් ඒකට කොම්ප්‍රොමයිස් කරන්න කැමති නැහැ මේකයි නිවන කියන්නේ ඒ වෙනුවට ප්‍රපංච කරනවා ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බොහොම විවේක තැනක බණ භාවනා කරනකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට තමන්ගේ භ්‍රමචර්යය එහෙම නැත්නම් බුදුජානකසේ දේශනා කරපු ටික බොහොම ලස්සනට ගොනු වෙන්න පටන් ගන්නවා. ධර්මය හොඳට ගොනු වෙන්න පටන් ගන්නවා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අපි මේ මනුස්ස ජීවිතය නැත්නම් සමාජශීලී ජීවිතය පුළුවන් තරම් මහිච්ඡතාවයෙන් දුවන්නේ. අර කට්ටිය ගෙදර 3D නේද ෆ්ලැට් ටෙලිවිෂන් එකක් තියෙනවා අපේ ගෙදර 3D එකක් තියෙනවා ඒකනේ අපේ මහිච්චකම අර ගෙදර තියෙන කාර් එකට වැඩිය හොඳ එකක් අපි ළඟ තියෙනවා අර වගේ තට තට්ටුවේ ගන්න මේක තට්ටු දෙකේ ගියක් වෙන්න ඕනේ ඉතින් මේකනේ අපි හැම වෙලාවෙම අපේ මහිච්ඡතාවයේ ඉන්නේ අපි මේ මෙහෙවිලා තියෙන්නේ පහස් කුරපත්තු කරා වගේ ජෝස් ගාගෙන දුවන්නේ මේ මෛත්‍රතාවයෙන් නැත්තම් මේ අපිට අවශ්‍ය මූල සම්මය අපි කියන බේසික් නීඩ්ස් මූලික අවශ්‍යතා එක්කෙනෙකුටත් අඩුවක් නැහැ. මෛත්‍රතාවයට දුවන්නේ. ඉතින් ඒක අතර පුදුම රණ්ඩුවක් නැතින එකට කියනවා මේ ඊර්ෂියා මසුරුකම් කියලා. යම් කෙනෙක් අල්පේච්ච වෙන්න ගියොත් නෝ ෆයිට් එකක් නෑ වෝක් ඕවර් එකක්. මේ තමයි බුදුහාමුදුරුවෝ. අල්පේච් මහිච්ච මිනිස්සු අතර අල්පේච් වෙච්ච කෙනාට තරංගයක් නැහැ නිතරම ගජයක් තියෙනවා. මේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ නිසා මේ මහිච්ච මිනිස්සු අතර අල්පේච්චවයක් කියන්න එපා කාටවත්. මොකද කවුරක්වත් ඒ බඩු බාර ගන්න මිලදී ගන්න කැමති නැහැ. ඔක්කොම කියන්නේ තමන්ගේ දරුවන්ටයි අම්මටයි තාත්තටයි මේට වඩා හොඳ. ඒ කියන්නේ ඉනෆ් කියන එක කවදාකවත් කියෙන්නේ නැති කියන එකක් නෑ. මදි. ඒ නිසා මේ මහිච්ඡතාවයේ තියෙන ලෝකේ බුදුන්ස් කියනවා දාන දානි ගැන කතා කරනකොට අනික් පින්ස ඔක්කොම එකතු කරගෙන ඔබ දානයක් දෙන්න ගියොත් ඔබ දිනන දින මේ විරුද්ධකාරයක් නැහැ. නිතරම ජයත්‍යයක් තියෙන තියෙන්නේ. සබ්බතාර ඝනා ලෝකේ ආභාය පරි ඕභාසති කියලා කියන මේ තරුමෙද හඳ බබලනකොට හඳත් එක් තරුත් එක්ක හඳට වහිටයක් දෙන්න දෙයක් නැහැ. ඔක්කොම හොරකම් කරන කඩා වඩා ගන්න මහිච්ච ලෝකේ කවුරු හරි අල්පේච්ච වුණොත් බොහොම බබලනවා යා. ෆයිට් එකක් දෙන්නේ නැතුව. ඒ නිසා බුද්ධ ශාසනයේ ධර්මෙ පිටු කරන තැන තියෙනවා අපිච්චසයන් නමෝ නහයන් නමෝ මහිච්චසය කියලා. මේ මහිච්ච ලෝකේ ජීවත්වය අල්පේච්චව ඔප්පු කරන්න දෙයක්වත් නැහැ. ඒ පටන් ගන්න දැනම Taman දිරලා. ඉතින් මේක මේ අනුරුද්ධ ශාසනයට කල්පනා වෙනකොට උන්වහන්සේ කියනවා මේක මහා පුරුෂ විතක්ක කියලා. සාමාන්‍ය පුරුෂ විතක්ක නෙමෙයි. ඒ වගේම සන්තුට්ඨස්සයන් ධම්මෝනායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියන කෙනා මේ ලෝකේ පශ්චාත්තාප වෙන જાතියක් නේ ජීවත් වෙන්නේ වෙච්ච එකටයි, කරන්න තියෙන එකටයි, අල්ලපු ගෙදර කරපු එකටයි, දරුවන්ගේ එකටයි පශ්චාත්තාප වෙන. මුන්දලට කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. සතුටින් ජීවත් වෙලා මේ වර්තමාන මොහොතේ මට මේ බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා ධර්ම ශ්‍රවණේ හම්බෙලා තියෙනවා ඕනම් පැවිදෙන්නත් පුළුවන් මේ අන්තිම දුර්ලභ වස්තු හතම තියාගෙන අර වෙච්ච මොකක්ද දෙයක් අල්ලගෙන හඳනවා මේ ඇතෙක් හම්බෙලා තියෙනවා <coughs> මට හෙන්දු හම්බුන්නේ නැහැ නේ කියලා අඬනවා කන රත් වෙන්න ගහන්න හිතෙනවා කන රත් වෙන්න ගහන්න අපි හිත කොච්චර කුණට කැමතිද කියලා කනගාටු වෙන තියෙන කාරණා වලට කොච්චර කැමැතිද කිව්වොත් අද ලියලා තියෙන නවකතා අරගෙන බැලුවොත් 100ට කීයද තියෙන ශෝකාන්ත දුක්ඛාන්ත මේ සුඛාන්ත නවකතා ඔක්කොම දුක්ඛාන්තයි හදලා තියෙන චිත්‍රපටි සියර වරකට බලන්න 100ට කීයද තියෙන්නේ සුඛාන්ත ටෙලිඩ්‍රාම අරගෙන බලන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන මේ මේ මේ කුණු මේ සම්බබ්බලා කරන බලන්න කාගේ හරි කුණක් නැහැ. ඒක නැත්තම් නිකන් පතොල හොද්දක් කරනවා වගේ උඹලකට දාපු නැති. අර උඹලකට කැල්ල හැපෙනකොට තමයි ඩිංගිත්තක් හරි දත් වලට ව්‍යායාම තියෙන්නේ. ප්‍රෝටීන් ටික හම්බ වෙන්නේ. නිසා පත්තර අරගෙන බලන්න ටෙලිවිෂන් එක කරමාට ටීවී එක කරබන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ලෝකේ කොහේ හරි වෙච්චි නොකෑමනා දහවතුරා පට්ට බඳුරු කුණු හරප ටික එකතු කරලා බත් කණ්ඩි ඉස්සලා කියවන අර ගෑණි දඩ දඩ දඩ දඩ දඩ ගහ කියනවා මේ අර මනුස්සයාර කැමරේ ඉස්සලා මේක නිකන් දෙන්න හදනවා. ඒ කියවන වේගෙ පොඩ්ඩක් බලන්න. ඒ තියෙන උනන්දු. ඉන්සා සතුට පෙන්වන්නම බෑ. කාටවත් කැමති නෑ. සතුට කියන්නේ මේ ලද දෙයින් සතුට වීම කියන්නේ. ලද්ද දෙයින් සතුටු වීම කියන තමයි බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ. සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී ලදයම් සිවුරකින් සතුට වේවා ලදයම් සිතුරකින් සතුට වීමේ ගුණ ප්‍රකාශ කරපුවා ඉවරනේ ඒක ඇඳුම් ප්‍රශ්න ඉවරනේ ලදයම් පින්න පාතයකින් සතුට වේවා ලදයම් පින්න පාතයකින් සතුට වීමේ ගුණ ප්‍රකාශ කරපුවා ලදයම් තේනාසටිකින් සතුට වේවා ඒකේ ගුණ ප්‍රකාශ කරපුවා ලෝකේ ජීවත් වෙන අනන්ත අප්‍රමාණ දුප්පත් ජනසාවත් එක්ක වන්ට අපි කොච්චර උතුම් තැනකද ඉන්නේ. කොයි වෙලාවද අපි ඒක සතුටින් ගත කරන්නේ. ඉතින් එහෙම අසන්තුෂ්ට ජනතාවට ධර්මයක් නැහැ, බුදුන් නැහැ, ඇහෙන්නේ ගුණයක් නැහැ. ඒ නිසා මේ ස්වාමීන් කල්පනා වෙනවා අනේ බුදුහාමුදුරුවෝ මේ නැති සැපක් අපට මතු කරලා දීලා සතුටු වෙයල්ලා, ලද දෙයින් සතුටු වෙයල්ලා. මෙච්චරනේ බුදුහාමුදුරුවෝ කියන්නේ. යම් තැනක අපි කනගාටු වුණා නම් අපි අබෞද්ධයෝ නෙවෙයි. සමා වෙන්න බෞද්ධයෝ නෙවෙයි. අපිට සීලයක් නෑ, දානයක් නෑ, බෞද්ධකමක් නෑ. අපි අසුචි වලක ඉන්න අසුචි පණියක් බාරපත් කරන මේ ඔක්කොම සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පොලියන්න කියනවා you must try to find a reason to be glad under any circumstances. එච්චරයි මෛත්‍රිය කියන්නේ. මේගොල්ලෝ අත බැඳගෙන මෛත්‍රී කරනවා තට්ටමනවා ආවේරෝමේ අභ්‍යවජ්ජෝමේ අනිගෝත යන අල්ලපු ගෙදෙකට එන ගහපක් ආවේරෝමේ අභ්‍යවජ්ජෝමේ අනිග ඕන්න මෛත්‍රී භාවනාව නොකමන අන්නරකට එහෙණයක් ගන්න නැනේ මෛත්‍රී වුණා ඊට පස්සේ ආයෙ මෛත්‍රී කරනවා ආවේරෝමේ අභ්‍යවජ්ජෝමේ අනිගෝමේ පව් කියලා හිතෙනවා මේ බුදුජාන් වහන්සේ පෙන්නපු මේ ලබ මනුස්සාත්ම භාවයේ මේ සතුට වෙලා මම මේ සුවසේ වාඩි වෙලා ඉන්නවා සමබරව වාඩි වෙනවා කාටද එහෙම හම්බ වෙන්නේ මටවත් මට හම්බ වෙන්නේ මම බුදුන් සරණ ගියේ නැත්තම් මම මොකක් කරේ වැරද්දා ගන්නවද ඒක ඉන්න බෑ ඉතින් මේකේ ආහම්සන මතක් වෙනවා සන්තුට්ඨසයන් ධම්මෝ නයන් ධම්මෝ අසන්තුට්ඨත මේ කනගාටු වෙන ජනතාවත් එක්ක බුද්ධහම කතා කරන්න යන්න බෑ බුදුහමද සුගතයි උන්වහන්සේ hina වෙවි මේ ගමන ගිය උත්තරමෙන් වාදනවා අපි මොකට යන්න අයන්නේ. උන්වහන්සේ ඇති කරපු සාසනයක් මේ තියෙන්නේ. ඉතින් ඒක කියනකොටත් උන්වහන්සේට කල්පනා වෙනවා මේක මහා පුරුෂ විතක්කයක් බුදුදහමේ ගෙනත් දීලා තියෙන කාටවත් නෑ කියන්න බෑ. ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අනිවාර්යයෙන්ම යාට පේනවා ලක්ෂිකුත් එකක් දුක් විඳින ජනතාවත් එක්ක බලනකොට මට ඔය තරම් දැවෙන ප්‍රශ්නයක් නෑනේ. අර බෙදාගෙන කණ එක මිසක්ක. ගන්තබා බිස්නස් මිසක්ක. අහගෙන එකක් ඔළුවේ දාගන්න එක මිසක් එහෙම එකක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ සන්තුට්ට ගතිය ගත්තොත් උන්වහන්සේ කියනවා ඒක මහා පුරුෂ විතක්කයක්. බුදුහාමුදුර අපිට ඒක මතු කරලා දීලා තියෙනවා. පවිගේ පවිවේක සායන් ධම්මෝ නායන් ධම්මෝ කන සංගනිකා රාමස්ස. ධර්මයේ තියෙන්නේ තනි වෙච්ච මිනිහට විතරයි. ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉන්න මිනිහා බරපතල වැඩ ඇතුව සිරදනෝට අහුවෙච්චි බෙලිමාන් කඳවුරක ඉන්න රඳවියෙක් වාගේ. කඹරනවාමයි වැඩේ. කිසිසේත්ම ගැලවමක් නැහැ. සෙනගක් එක්ක ඉඳ වුණා නම් ඒ යුනසින් යන්නේ වහ කන්න ගියත් කැලලක් ඉල්ලනවනේ. මචං මට කැල දීපංකෝ කියන්නේ. වහවත් කන්න බෑ. ඉතින් අනිත් ඒවා ගැන මොනවද කතා කරන්නේ? ඒ නිසා මේ ඝන ඝනයා කෙරේ කුලයා කෙරේ බැඳී ගත කරන ජීවිතය පෙර කළ අකුසල කර්මයකට හම්බ වෙච්ච බුදුහාම කියන උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රැට කසපාර 300යි වගේ තනිවේ ඉපදින අපි අනිවාර්යයෙන්ම තනිය මැරෙන අපි ඒ අතරමැද ටිකට කවුරුත් නැති වුණොත් පුතුම බයකනේ ගත කරන්නේ මුළු ලෝකෙම තියෙන ආරක්ෂක සංවිධාන පොඩ්ඩක් හිතන්න මුළු ඇමරිකාවම මුළු යුරෝප රටවල් ඔක්කොම කරන තරමට වැඩි අවුරුද්දකට ආරක්ෂාව සඳහා වියදම් කරනවා. ඒක liber වෙලා චීනයේ ආරක්ෂාව සඳහා වියදම් කරන ප්‍රමාණය 15ක් වැඩි කරපු ගමන් ඒකට විරුද්ධ කඩු දානවා. ආවට ගියාට ආරක්ෂක මුදල් වැඩි කරන්න බෑ. ඒක අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ඔය දැනගන්න ඕනේ මමයි ලොක්කා. එහෙම ආරක්ෂක වියදම් වැඩි කරන්න බෑ. ඉතින් මුළු රටේම ආර්ථිකය කියලා කියන්නේ වෙන මොකක්වත් නැහැ. අරසා. මොකද මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැන්නේ. තනි වුණාට පස්සේ මොකක්වත් නැහැ. ධර්ම ආරක්ෂා. ධම්මෝ විනානත්ති පිතාච මාතා. ඉතින් අපි එහෙව් එකේ හදාගෙන තියෙන පරිසරය බලන්න. පවිවේකේ නැහැ. ඝනසංගනිකාරාමේ දාගෙන ඉන්නවා. ඊට පස්සේ ඝනසංගනිකාරාමයට ගැලවෙන්න ආගම හදාගෙන තියෙනවා. සමම්මල් වට්ටි විතර පූජා කළ ලක්ෂයක්. නැත්නම් කොඩි ලක්ෂයක් කියලා පූජා කරන කට්ටියත් එක්ක. අර එන දාඩිය ගඳ වදිනකොට පුදුම සැපක් තියෙන්නේ. මේ හඩු ගඳ ජීවන සුවඳ ඒක වදින්න නැත්තම් උන වගේ නිකන්. බුදුදහමස කියනවා නගර වාසීවත් එක්ක බලනකොට ගම් කැලේ වාසී විජන වාතය තියෙන්නේ. කවුරුත් ප්‍රසවාස කරපු වාතේ නෑ කැලේ. කාගවත් දාඩිය ගඳක් නෑ. විජන වාතේ. සක්විත රජ කෙනෙකුට හම්බෙන්නේ නෑ. නමුත් අපි කැමති දාඩිය ගඳ දාන මේ නගර වලට ගිහිල්ලා මේ ඝන සංගණිකාවක් තියාගෙන තාලෙට කවි කිය කියා මේ කරන නාටකමට ආගම කියනවා. ඔය පවිවිය කසතායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණ ඝන සංගණිකාරාම සමස්ත කියන තැන බුද්ධ ආගමක් තියෙන්න පුළුවන් බෑ නෑ. බුද්ධ ආගමක් තියෙන්න බෑ. බුද්ධ ආගමේ හදාගත්ත මම වවාගෙන කරන්නේ මේකේ තියෙන්නේ. ඒක ගැන කවුරු හයියෙන් කතා කරනවා නම් උන්දගේ පරිසං වෙන්නේ හොඳයි. මේක තියෙන්නේ පවිවේකේ. ඉතින් මේ මේ මේක කල්පනා වෙනකොට අනුරුද්ධ හඳුර තනියම ඉන්නකොට හිතෙනවා. අනේ මොන තරම් මහා පුරුෂ විතක්කයක්ද මේ බුදුදහම සඳහන් කරන්නේ. එස්කෙන ආරද්ධ විද්‍යස්ස විරියසයන් කෝදම්මෝ නායන් දමෝ කුසීතස්ස. බුදු විනය කාටයි මේ ධර්මයේ බුද්ධි විනය කාට නෙවෙයි. ඒ තරම්ම සරලයි. ඒක නිසා අපිට හොඳට තේරෙනවා හිතේ කෙලෙස් නැති වුණොත් ඉබේම සක්මන් කරනකොටත් නිදිමත එනවා. ඉඳගෙන ඉන්නකොටත් කෙලිම තේරෙනවා. නිදිමත එනවා. අපිට ඒකට අවදි වෙන්නයි තියෙන්නේ. එතෙන් නම් භාවනා වැඩ කළා අවදි වෙන එකයි. ඒ නිසා කුසීතයාට බොබ්බඩයට, බද්බූසට, කම්මැලියට ධර්මයක් නැහැ. ධම් කියන්නේ මේ ශාසනේ නැහැ. ඒ වෙනුවට වීර්යවන්තස්ස වෙන අර්ථත් භාවනා කරන එක නා. දැන් ඕගොල්ලෝ රස්සාවක් කරනකොට ඕගොල්ලෝ කියනවා දවසට මම පැය 8ට අමතරව තව පැය 4ක් වැඩ කරොත්. දවස් දෙක බඩිය ගෙවනවානේ. අර දවස් 4 ඩබල් දාලා. භාවනා කරන කපෑ 18 බැනලානේ හැමදාම. කවදාකවත් ඕවර් ටයිම් ක්ලේම් කරන්නේ නැහැ. කාගෙන් ක්ලේම් කරන්නද? අපිට ඕවර් ටයිම් දෙන්න කවුද ඉන්නේ මේ ලෝකේ? ඔක්කොම කඹරන බැලයෝ. ඔක්කොම ණයට කන જાතියක් ඉන්නේ. බුදුචානන්ට අවුරුදු 45ක්. කැස්සක් කිඹිසක් නැතුව, සරප්පු දෙකක් දාන්න නැතුව. නැතර ජීවිතේ ගෙවන්න උනා නම් මොකද වෙන්නේ? ඒක නිසා නිකම් බොරු බයිලා කතා කරන්න එන්න එපා. මොකද බුදුහාමුදුර කෙනෙක් ලෝකේ ඉඳලා තියෙනවා. උන්වහන්සේ මෙච්චර කාලයක් වැඩ කරලා තියෙනවා. අපි මේ මොකද්ද කතා කරන්නේ? නිසා මේක වීරිය වැඩි කරනා මිසක කුසීතකමට හේතු වෙන ධර්ම. අනිත් එක මෙහෙම ඉදා ගන්න භාවනා කරනකොට ඒ කුසීතකම අඩු වෙන්නේ නැත්නම් භාවනාව වැරදි. කුසීතකම ඉබේම අඩු වෙනවා. සත්පුරුෂයන්ට ලඟ වෙනවා. සජීවී කමකට යනවා. ඒකට ආරද්ධ විරිය දිගට යනවා. ඊගාවට සමාහිතස්ස බික්කවේ ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස් මේක හිත අවුල් කරගන්න අවුල ඇති කරන අවුල අගය කරන මනුස්සයර බුද්ධානුවක් නැහැ බුද්ධානුනේ බුද්ධ ධර්මේ නැහැ වැඩිම අවිසිච්ච දේවල් ගැන කතා කරන ඉන්නත් සමාහිතස් කොච්චර දේවල් තිබුණත් මට වර්තමානට ඉන්න පුළුවන් මට මේ ඉන්නේ ඉරියව බලන්න පුළුවන් අන්නේ සමාහිත තියෙන එකට නාය අර තිනා වගේ අස්පනා අපිට මේ ධර්මේ පේනවා ඊගාට පඤ්ඤාවත්ත සයන් දමෝ නායන් දමෝ දුප්පඤ්ඤස්ස ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මට හම්බෙච්ච මම ජීවත් කරනවා වෙනකොට අරයා ජීවත් කරවන්නයි අරයාගේ මෙයාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නයි ගත්තොත් බැලේක් කැම්බරිල්ල ඉතින් මේ අට කල්පනා කරලා පස්සේ මේ ආමුණට ලොකු ජොලියක් යනවා සුබුදනසේ ඈතින්ලා කියනවා ඈතින්ලා විදුලස් විදුලා කියනවා උඹට අනුරුද්ධ කරුණු හතක් මතක් වුණා හැබැයි ලිස්ට් එක අංග සම්පූර්ණ නැහැ නිප්පංචරා මේ නිප්පංචරාමසයන් ධම්මෝ නායන් ධම්මෝ පංචරාමස්ස කියලා අටවෙනි එක දාගන්නයි මේ ඔක්කොම කරගත්තත් හිත කච කච ගන්නවා නම් හිත ප්‍රපංච කරනවා නම් උන්දටත් ධර්ම නෑ නිප්පංචරාමසයන් ධම්මෝ නායන් ධම්මෝ පංචරාමස්ස කියලා තියෙන නිසා අපි බලන්න ඕනේ මේ ඔක්කොම කරලා කයෙන් වචනේ නැතර කරලා පස්සේ මේ හිත නතර කරන පැත්තට එක අරමුණක නැඩි වේලාවක් චිත්තක්ෂණ දෙක තුනක් කරන පැත්තට දෙන්න බුණ උපරිම සහයෝගය දෙනවා. උපරිම අනුග්‍රහය කරලා ඕකයි නිවන කියන්නේ. එහෙම නැතුව අපි ඔය හිතාගෙන ඉන්න කහ පාට නිල් පාට දේවල් දිව්‍ය ලෝකේ තියෙන එකක් ඉනිමක් ඉන්නකලා යන්න ඕන එකක් නෙවෙයි. ඒ නිසා මෙතන කවුරු හරි ඒක අත්දකලා නැත්තම් මේක චිත්තක්ෂණවල තරමට එන්න බෑ කියලා. එහෙනම් ඉතින් වැඩමුළු අසාර්ථකයි. කාටද එක චිත්තක්ෂණ නැමෙ මුළු දවස් හතේම යන්න පුළුවන් වුණා නම් ඒ ඇති. ඒ චිත්තක්ෂණය මුළු සංසාරෙම ගෙනාවු කෙලස් කපන. යාගෙන් ඊට පස්සේ ආහන තියෙන ඔබට පුළුවන් නම් ඔබට මේ ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් එහෙම නැත්නම් උකුණු පස්ස පැත්තක් තරම් මොලයක් තියෙනවා නම් ওই චිත්තක්ෂණේ දෙකක් කරගනි. ඔකට ප්‍රතිපදාව කියන්නේ. ඒ ගත්ත චිත්තක්ෂණ දෙකක් කරගන්න. ඒක සඳහා දවස් දෙකකට පස්සේ හරි කරන්නේ. ඊට පස්සේ තුනක් කරපන් අර පොඩි දඩට පොඩි දෙවරක් චක්‍රය කියපු එකනට තුන්වරක් චක්‍රය පුරුදු කරනවා වගේ. හතරවස් චක්‍ර මේකයි අනුපුබ්බ ප්‍රතිපදාව කියන්නේ. මේකයි අනුපුබ්බ සික්ඛාව කියන්නේ. මේක අනුපුබ්බ කිරියාව. මොකද්ද අපි මේ භාවනා මධ්‍යස්ථානදී උඩ බලාපොරොත්තු වෙන්නේ? මොනවද ඔලුවට දාලා නොලැබෙන දෙයක් බලාපොරොත්තු වෙන නිසා යන්නෙත් එන්නෙත් බලාපොරොත්තු සුන් කරගෙන යන්නෙත් බලාපොරොත්තු සුන් කරන මොකක්වත් නිසා නෙමෙයි ප්‍රපංච කරන්නේ නිසා. ඒක නිසා අපි මේ කොට්ටිත ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීම චක්කුංචාවසේ පටිච්ච රූපේ චුප්පජ්ජති කියන කතාව අපි හෙට තියමු. අද මෙතෙන් අපේ අද බණ නතර කරමු. කර්මාකල මතක තියාගෙන අපි යම් දවසක මේ ජීවිතේ සංසාරේ කොහෙද ගමන්නේ යම් මොහොතක මේ මම දැන් මෙතන කියන තැනට ආවනම් එනත ඒකට එන්න පුළුවන් බව දැනගත්තා නම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට තියෙන පළවෙනිම ඇසිඩ් ටෙස්ට් එක එච්චරයි. කාට හරි චිත්තක්ෂණයකටත් එන්න බැරි නම් ඒක අභෞවිය චරිතයක්. ඒක හොඳට ටෙස්ට් කරලා බලන්න මට ඕනම වෙලාවක නැත්නම් දී ඇති වෙලාවක නැත්නම් එක චිත්තක්ෂණයකට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්නම් මම මේ ආස්වාස කරනවා. නැත්නම් මේ ප්‍රස්වාස කරනවා. මේ පිම්බීමක්, මේ හැකිලීමක්. මම ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා. මේ පළවේ පොළවේ පය වදිනවා වම දකුණ කියලා දන්නවනම් හිතන්නේ දුර්ලභ වස්තු හතම බුද්ධ උත්පාද කාලයේ manussත්ව භාවයේ ක්ෂණ සම්පත්තිය තද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය තහ පැවිද්ද කියන මේ හතම සාක්ෂාත් වෙච්ච මොහොතක් ඒක. මෙන්න මේක මේ ලැබිච්ච දැනගත්ත පුළුවන් කියලා දැනගත්ත මේ ප්‍රභවය තව චිත්තක්ෂෙන්ට වැඩි කිරීමට කියනවා ක්‍රමසා විදි කියලා. ඒක දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් සහ ගවේෂණ වලින් පේනවා කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් හැම කෙනෙක්ගේම මල්ලේ ඒක කිරීමට ක්‍රමසාවිදි ලක්ෂයක් තියෙනවා කියන්නේ. කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම්. දන්නේ නැතුව කොච්චර තටමැව්වත් ඇති වැඩක් නැහැ. ඒක නිසා බුදුජානන්සේ කියනවා ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවාණ khයන් වදාමි. ඔබ දන්නවනම් ඔබ දැකලා තියෙනවා මට චිත්තක්ෂණය පුළුවන් කියලා. ඒක වැඩි කිරීම සඳහා කරන දේ කරන්න කාට හරි කියනවනම් වචනයක්. අන්න ඒක දිනු වෙන එකක් කියන්නේ. කාටට උදව්වක් කරනවා නම් ඒ චිත්තක්ෂණේ දිනු කරන උදව් කරනවා මිසක්කා ඔය මිනිසුන් තියෙන මේ කන්න තියෙන ආසාව බොන්න තියෙන ආසාව ඉවර කරලා සතුටු වෙච්ච මේ ලෝකයක් නැහැ. ඒක නෙවෙයි ඒ කටබඩ පුරවන එක නෙවෙයි මනුස්සකම කියන්නේ. ඒක ඇත්තටම අර මනුස්සයා තවත් අපාගාමි කරනවා. අපි කාට උදව් කරත් ඒ මනුස්සයා කරපු උදව්වෙන් ක්ෂණ සම්පත්‍ය උපයන්නේ නැත්තම් ගඟට ඉනි කැපුවා වගේ. ඉතින් කතා කරන දේදි බලන්න ඕනේ අනිත් අපිත් එක්ක සම්බන්ධ වෙන අනිත් පක්ෂය. ඒක මේ ක්ෂණයේ උපයන්න පාවිච්චි කරනවා නම් ඒක අපි විසින් අපිට ලැබිච්ච මේ වටිනා සද්ධර්මය නිමි પરම්පරාවට වෙන්න දෙන්නේ නැතුව තව කාට හරි එක්කිනෙකුට අර කුඩු විකුණන එක කුඩු මුලක් විකුණගත්තා වගේ. ඌ ගහපු ගමන් ඉතින් ඌ ගහනවනේ දිගටම. ඊට පස්සේ ඌ තව කෙනෙකුටත් දෙනවනේ. ඒ කුඩු බිස්නස් එක 아무තු සෙල්ලමක් තියෙන්නේ. මේ ළඟදී අහුවෙලා හිටියා මම දැක්කා ඒ මේ කුඩු බිස්නස් එකේ ඉන්න ප්‍රධානකෙකු ඉන්ටර්විව් කරලා කියනවා. දැන් ඔයා අහු වුණාට පස්සේ කුඩු බිසන අතර යොකුන පිස්සු කතා කරනවා. දැන් හැමදාම කුඩු ගහන ඔය මිනිස්සු ඉන්න තාක්කල් මේක කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. මම කවුද? මම මේක මිනිහෙක් විතරයි. ඌක දිගට යනවා. මම එච්චර බලවතෙකුත් නෙවෙයි. ඒක වලක් කරන්න කාටවත් බෑ. ඒ වගේ කවුරු හරි දන්නවනම් මගේ කුඩු මුල පළවෙනි කුඩු මුල කියන්නේ මම දැන් මෙතන. ඔක තව එකෙකුට කුඩු මුලක් විකුණ ගන්න බලන්න. එච්චර අපේ මිෂන් එක. ඒකයි අපේ සාසනය කියන්නේ. ඒක වෙනද ඒ විනෝඩ ටිකක් ඒක කියන්නේ ගුණ කන්දල් ටිකක් අහගෙන හිටිය ප්‍රශ්නිකුත් නැහැ. මොකද යාළු කරගන්න එපායි. ටිකක් ගුණ කන්දල් අහන්න වෙනවා. අහලා කියන්න ඕනේ මස්සිනා. හොදලා ඉවර කරන්න පුළුවන් ගුණක් නෙවෙයි ඕක. මෙන්න මේ සබන් කැලේ පාවිච්චි කරපන්. තන්තරගෙන ආපු සියලුම මෝහ පටලමිකෙන් කපන්න පුළුවන්. එක සැරයක් කරන්න පුළුවන් ද කියලා බලලා කියපන්. මම ඔබ කියන ගම්මක පල්හැලි අහන්නම්. එකක් කියපන්. ඔයගොල්ලෝ දන්නේ නැහැ මම මේ කමටහන් සුද්ධ කරන්න කියලා කී දෙනෙක්ගේ කුණු බාල්දි කොච්චරක් අහගෙන ඉන්නවද කියලා. ඒක ඇති තේරුමක් නැහැ නැතුව මේ ගනුදෙනුව වෙන්නේ නැහැ. හුඟකම් දෙන්න හැබැයි හුඟකම් දීලා යාට මේකේ වටිනාකම් වෙන්නවා නම් අපි ඒකට නිප්පපංචාභිරමයක්. අභිරතියක් ඇති කරන්නේ. එතෙන්දයි මේ සූත්‍රය යන්නේ. ඉතින් ඒකේ මේ අනුපිළිවෙලින් යෑම සම්බන්ධව මේ මේ ස්වාමීන් වහන්සේ කියපු කතාව අපි හෙටට තැම්පත් කරලා අද මේ කරගෙන ගිය වැඩ සහ කරගෙන යන්නා වූ වැඩ තව උනන්දුවෙන් ඉදිරියට කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අවසරයි අපි පොඩි වේලාවක් අරගෙන එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ අපි මේ උපයාස ප්‍රයා ගන්න දුකුසලේ සීල ලෝකවාසී සත්‍යයන් සමග ආදා බෙදා ගැනීමට පෙළඹෙමු. එත්තාවතාච ගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු එත්තාවතාච ගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු ittavata cagammehi sambataṃ puñña sampadaṃ sabbe sattanumodantu sabba sampatti siddhya ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා අනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශන ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය සාදු සාදු සාදු